ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් ධර්මදේශන අවස්ථාවක් ශිලූම දෙනා වහන්සේලා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ අරහං කීනාසෝ වුසිතවා කතකරණීයෝ ඔහිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ ඒකත්තං ඒකත්තතෝ අ비ජානාති තී කරුකටේතු සංගරත්න අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් තිසෙන් තියාගත්තේ සබ්බධම්ම මූලපරියාය සූත්‍රයේ උද්ෘතයක් නැත්නම් මූලපරියාය සූත්‍රයේ උද්ෘතයක් ඒ වෙනකොට මේ උද්ෘතය දක්වා එනකොට ඒකේ පෘ탁ජන භූමිය, සීක භූමිය ඉක්මවලා අසීක භූමියේ සෑහෙන කොටසක් ගෙවම් කරලා තියෙනවා. ඒ තුන ඉවරනාට පස්සේ අපිට තථාගත භූමිය ලැබෙනවා. සූත්‍ර අන්තර්ගතයේ පැත්තෙන් බලනකොට අසීක භූමියත් තථාගත භූමිය සමානව දක්වලා තියෙනවා. ඒ දෙකෙම සඳහන් කරන්නේ රහතන් වහන්සේ එහෙම නැත්නම් සරුවච්චන් වහන්සේ. ඉතින් මේ රහතන් වහන්සේගේ ස්වභාවය රහතන් වහන්සේගේ හිත චින්ත සුත්තමේ ඥානයක් වශයෙන් පු탁ඥයෙකුට ඇහෙන හැටි. ඒ වගේම භාවනා කරගෙන යන ශේක පුද්ගලයෙකුට ඇහෙන හැටි. ඊට පස්සේ ඒක රහතන් වහන්සේට ඇහෙන හැටි. ඒක ਸਰුවචනසේ දේශනා කරන හැටි කියනට අපි සුත්තමේ ඥානය කියලා කියනවා. ඊට පස්සේ මේකට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට හතරවෙනි වතාවට පස්වෙනි වතාවට අහන කෙනාට මේක පිළිබඳව චින්තාමේ කොටසකුත් තියෙනවා. මේ අද නෙවෙයි ඉස්සලාම අහන්නේ. මම පෘ탁ජන තමයි. හැබැයි රාතන් වහන්සේ මෙහෙමයි කියලා මං අසවල් තැන මෙහෙම අහලා තියෙනවා. මෙතන මෙහෙම අහලා තියෙනවා කියලා. ඒ අතර ඒ සුතමේ ඥානෙ තුල ඒ අනුපස්සනාවක් එහෙම නැත්නම් ණය විපස්සනාවක් එහෙම නැත්නම් සංසන්දනයක් සිද්ධ වෙනවා. ඒකට අන්වේ ඥාන කියලා කියනවා. ලස්සනවා. ඒ අන්වේ ඥාන වලට කියන්නේ චින්තාමය ප්‍රඥාව කියලා. ඒ චින්තාම ප්‍රඥාවටත් මේ පාඩයෙන් ආධාර උපකාර කරනවා. පොඩි අලුත් පැතිකඩක් විශේෂයෙන්ම නවමු පැතිකඩක් විශේෂයෙන්ම උනන්දුකාරක පැතිකඩක් දෙනවා. අන අසරණනාත කරන්නේ කරකොල අතාරින්නේ ඊට පස්සේ භාවනා කරන කෙනාටත් මෙවැනි අවස්ථාවල් තමන් කොතනදී කොයි අවස්ථාවේ මූණ දීලා තියෙනවද ඒකට අපි ක්‍රියා කරලා තියෙන්නේ ඒවට අපි අනුග්‍රහ කරලාද තියෙන්නේ බයවිලා පස්සට ගිහිල්ලාද තියෙන්නේ මේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥාන තිබුණා නම් මම මේ වගේ දෙයක් ඉදිරිපත් වෙනකොට එදා ඒ හැසිරෙච්ච විදිහට හැසිරෙන එකක් නෑ. අලුතෙන් හැසිරෙයි. අන්න ඒක අපේක්ෂාවෙන් තමයි ਸਰවඥාන්සේ මේ දේශනා කරන්නේ. ඉතින් අපිට මේ ධර්ම දේශනාවට අහුම්කම් දෙනකොට සුතමේ ඥානෙ වඩා ගන්න පුළුවන්. අන්වේ ඥාන, චින්තාමේ ඥාන වඩා ගන්න පුළුවන්. ඒ වගේම භාවනා ඥාන වලට කමඨාන් සුද්ධ විමුක්ත වෙනවා. ඉතින් එවැනි අවස්ථා 24ක් මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේ එක එක පරේ විස්තර කරනවා. යම් කිසි කෙනෙක් පඩවි ධාතුවත් එක්ක මුලිච්ච වෙච්ච වෙලාවේ පෘථග්ජන වශයෙන් කරන්නේ කොහොමද? සීක පුද්ගලයෙක් වශයෙන් යෝගාවචරයක් වශයෙන් කරන්නේ කොහොමද? රහතන් වහන්සේ කරන්නේ කොහොමද? සරුවචනන්සේ කරන්නේ කොහොමද? තේජෝ ධාතුව, වායෝ ධාතුව ආදී වශයෙන් හතර මහා භූත. ඊට පස්සේ ආකාශ ධාතුව ඊට පස්සේ අරූප ධාන ඊට පස්සේ ප්‍රජාපති දේව බ්‍රහ්ම කියන සංකල්පත් එක්ක මේක එක්කන වැඩ කරන්න හැටි මේ විදිහට ਸਰවඥාන්සේ දිග ගමනක් අඳ ගන්න යනවා කැමැති කෙනෙකුට කැමැති තැනකින් ප්‍රවිෂ්ටි ලබා ගන්න. ඉතින් ඒ සඳහා ප්‍රයත්නකුත් අවශ්‍යයි. ਸਰවඥාන්සේ කොච්චර ලස්සනට දේශනා විලාස වශයෙන් කරත් අපි අපි යොදන ප්‍රදේශ අපි අපි යොදන ශික්ෂාවේ ප්‍රදේශ අනුව අපිට එක එක රස ලැබෙනවා. ඉතින් යනෝ බලනකොට අපි ගිය පාර වෙනකොට මේ ditta sutta mutta විඤ්ඤාත කියන හතරේ අවසානයේ දක්වන විඤ්ඤාතය හිතින් හිතලුව පිළිබඳව දන්න ප්‍රමාණයට සාකච්ඡා කරන්න පුළුවන් පාඩ සාකච්ඡා කරා. ඉතින් මේ පෘථග්ජනයක හිතලුවක් විදිහට ගන්න ඒක ඇත්තක් විදිහට ගන්න. ඒක හීනයක් විදිහට මට හිතට ආපු දෙයක් විදිහට මගේ හිතවිල්ලක් විදිහට අරගෙන ඉතින් নানা ප්‍රකාර විදිහට හීන පලාපල බලනවා ඇයි මට මෙහෙම හිතුනේ කියලා අහනවා নানা දේවල් කරනවා. ඒක මේ විඥානයේ වමෑරීමක්. විඥාණයට ලෙඩකින් නිසා ඇති වෙන තුවාලෙ නිසා ඇති වෙන සැරව බව දන්නේ නැතුව විඤ්ඤාතය භූතෙක් වාගේ යකෙක් වාගේ දැකලා බය වෙලා හීන පලාපල විශ්සර කරගෙන දඟලනවා. එයා දඟලන්නේ මේ තමන්ගේම විඤ්ඤාතයක් තමන්ගේම ප්‍රතිබිම්බයක් එක බව දන්නේ එයා හිතන්නේ මේ දේ මට කවුරු හරි කරපුණ අපුරක්. ඒකෙන් කියන්නේ විඥානයේ විසින් මවන විඥාතේ බය එලවන සුළුයි. පෘථජනය නිතර මේකට බයෙන් ඉන්නේ. මේ බය වෙලා තියෙන තමන්ගේ කණ්ණාඩිය මූණ බලාගෙන බව දන්නේ ඒක හරියට රිලෙව් එක කණ්ණාඩිය දැනගත්තා දැක්ගත්තාම ඌ එහා පැත්තේ ඉන්න රිලෙව කණ්ඩා හදනවා. ඌ දන්නවනේ මේ මගේ ප්‍රතිබිම්බය කියලා ඌ සිප වෙලඳ ගනී. මේක කවදාකවත් කරන්නේ කරන්නෙම ප්‍රතිබිම්බයත් එක්ක ගැටෙන. ඉතින් අපි මුළු ජීවිතේ ජීවත් වෙන තාක්කල් ප්‍රතිබිම්බය හදාගන්නේ අපි අවුරුදු 6කට පස්සේ. අයින් පස්සේ දිගටම ගැටුම තමයි. ඒ ඒකට හේතුව මේක විඤ්ඤාතයක් බව දන්නේ. ඉතින් ඒක පෙන්නඳ විඤ්ඤාතයක් බව පෙන්නඳ ඒ විඥානයත් බොහොම ඉක්මනට දිය වෙලා යන සුළුන අනිත්‍ය දෙයක් දුක් දෙන දෙයක් මේක අල්ලන්න සැලසුම් ගහන්න එපා තොරන් ගහන්න එපා කතන්දර ගොතන්න එපා ප්‍රපංච කරන්න එපා කියන්න සරුවචන්සේ පුංචි කැමැති කෙනෙකුට පුංචි අභ්‍යාසයක් දෙනවා ඒ මොකද්ද මේ ලෝකය සහ නැත්නම් කාම ගුණය සහ කාමයේ අතහැරලා මොකක් හරි රූප ධාතුවට හිත දාලා අපි කියමු ආසර් ප්‍රචාර හිත දාලා ඔබ දිහා විතරක් බලන්න කියලා. ඒක දිහා බලාන ඉන්නකොට අපිට විඤ්ඤාතය කියනවා දැන් ආස්වාස් ප්‍රසවාසී ගොරෝසුයි කියලා. තා ටිකක් වෙලා ගියාම විඤ්ඤාතය කියනවා දැන් මේක සියුම් කියලා. තාටියක් වෙලාව ගිය කෙනා අතිශයම් කියලා සමහර කෙනා නැහැ කියලා. මේ හතරම එකකටමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මේ හතර වෙනකොට හිත ඒ තරම් වෙනස් වෙලා. විඥාණය ඒ විදිහ වෙනස් වෙනකොට විඥාතය වෙනස් වෙන විතරයි විඥානේ දකින්න. දැන් මේ මමයි මේක වෙනස් කරන්නේ මම දකින්නේ මේ මගේම වෙනස කියලා කවදාකවත් හිත දන්නේ හිත දකින්නේ බලයින් අරමුණ වෙනස් වෙනවා කියලා. ඉතින් මේ බව අරමුණ පිළිබඳව රූපය පිළිබඳව භාවනා කරන වේදනානුපස්සනදී පොඩ්ඩක් මතක් කරලා දෙනවා. ඔය ගුරුසු වෙලාවේද හොඳ මැද වෙලාවේද සියුම් වෙලාවේද කියලා අපම කියනවා අම්මෝ ගුරුසු එක හොඳයි සියුම් වෙනකොට දමල ගහලා නැගිටින්න හිතනවා කියලා. තව කෙනෙක් කියනවා ගුරුසු එක කියලා බාලාංශ පන්තිය. ඔක සියුම් වෙන තමයි භාවනා පටන් අරගන්නේ. ඒ නිසා මට කෙලින්ම පටන් ගන්නකොටම සියුම් භාවය ලැබේවා කියලා ඔය ඒ අරමුණ ගුරුසු භාවයේ ඉඳලා සියුම් භාවයට යනට নানা ආකාර මත පළ කරමින් විඤ්ඤාත පළ කරමින් ඒ යෝගාවචරය තමගේ පෞරුෂත්වය පෙන්වනවා. ඒක අහගෙන ඉන්න කෙනාට හොඳට පැහැදිලි. හැබැයි අහගෙන ඉන්න කෙනා සීපුද්ධියෙන් අහන්න ඕන. ඊගාට චිත්තානුපස්සනාට ගියාට පස්සේ මෙන්න උඹේ හිතම තමයි යෝග අරමුණ වෙනස් වෙන කියලා පෙන්වන්නේ. ඕක හොඳටම සීන් වුණාට කලබල වෙන්නේ නැති හිටියොත් ඔය හිතයි අරමුණ දෙකම එකතු වෙනවා. ඒක තමයි අර්පණ සමාධිය කියලා කියන්නේ. කිට්ටු වෙනකොට තමයි උපචාර සමාධිය කියන්නේ. ඉතින් ඔක සමතෙට විතරක් බුද්ධිය රසින්න වෙලා නැහැ. විපස්සනායි සිද්ධ වෙන නිසා අරමුණ වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන්න වෙන්න එබී එබී බලපං ලං වෙලා බලපං උකට බය වෙලා දුවන්න යන්න එපා එතකොට මේ දෙන්න අතර එක ආලිංගනයක් සිද්ධ වෙනවා සමාහිත වීමක් සිද්ධ වෙනවා ඊට පස්සේ භාවනා ආය කරන්න ඕනේ ඊට පස්සේ භාවනා යනවා එතකොට මේ රූපේ වෙනස් වීම වශයෙන් යෝගාවචරයා මේ නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්ඝා ඥාන සම්මස්සන ඥාන කියන තැනට යනකොට ඇත්තටම වෙනස් වෙන්නේ හිතයි එතකොට හිත වෙනස් වෙනකොට බලයින රූපෙත් වෙනස් වෙනවා කියලා තේරුම් ගන්න එකට අපි දර්ශන විද්‍යාව කියලා කියනවා. ආධ්‍යාත්මය කියලා කියනවා. ඉතින් ඒක යෝගාවචරය තුළ ඒකේ බීජ තිබුණට එහෙම කවදාකවත් බලලා පුරුදු කරලා නැහැ අපේ දෙමාපියෝ. බලන්න පුරුදු කරලත් නැහැ අපේ දෙමාපියෝ. කිසිම පන්ති කාමරයක එහෙම උගන්වන්නේ නැහැ. يعني ස්ථිර බාහිර දෙයක් තියෙනවා. ඒක වැඩි නම් පෝසත්, අඩු නම් දුප්පත්, ඒ නිසා පොහසත් වෙන්න බලපන් කියලා මේ බාහිර වස්තු එකතු කරනවා. එකතු කරන තාක් එකතු කරන්නේ විඤ්ඤාතයක්, හිතේ විකාරයක්, හිතින් මවා ගන්නාලාද දෙයක් මරණ වෙලාදී ලොකු අභාග්‍යයකටපත් වෙලා අසන්නලා මැරලා යනවා. ගොඩක් එකතු කරපු එකනට ගොඩක් අමාරුයි. ඉතින් මේ එකතු කරන්නේ හිතේ තියෙන කඩප්පුලි ගතියක්. හිතේ තියෙන නොකෑමනා දහබදුරා ගතියක්. හරියට මුහුදට බෑ රැලි නැතුව ඉන්න. හැම වෙලාවෙම රැලි ගහනවා. ඒක මුහුදේ ගුණයක් නෙවෙයි. මුහුදේ හැටි. එහෙම නැත්නම් නුගුණයක්. අනිමගේ විඤ්ඤාතය හැම වෙලාවෙම මොකක් හරි මාවලා පෙන්ලා විඥාණය දිහා බැලීම වලක්කාලන එක තමයි මුළු ජීවිතේ පුරා සිද්ධ වෙන්නේ. ඉතින් යෝගාවචරයා ශේක භාවයට ගියාට පස්සේ පෙන්නන දේ හරහා හිත බලන්න යනවා. එතකොට කාටද නිතර කේන්ති යන උට කේන්ති යන හිතක් තියෙන්නේ. කවුරු හරි බොහොම සුහදව සාදරව ඉනෝ සුහද සාදර හිතක් තියෙන්නේ. දැන් ලොකුවට පේනවා ලොකු හිතක් තියෙන්නේ. දැන් පුංචිට බලනවා පුංචි හිතක් පේන්නේ. එච්චරයි. ඉතින් ඒ බව දන්නේ නැතුව විඤ්ඤාතය දෙන ලනුව කාලා අපිට මේ ලෝකෙන් අසාධාරණයක් සිද්ධ වෙලා තිනවා මේ වැස්ස වහින්නේ අපේ නරක වෙලාවට ආණ්ඩුව UNP වෙච්ච එක හරිම නපුරක් ආදි වශයෙන් මේ පිස්සු කතන්දර හදන්නේ මේ මා විසින්මවා ගන්න ලද නොදන්නවක් නොදන්න බව මොනරරට කොට පස්සේ එළිය වගේ යෝගාවචරය දන්නේ නැහැ. සරුවචනාංශෙත් දන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඇස් ඇත්තෝ ඉන්නවා මේ ලෝකේ. ඒ ඇත්තන්ට පේනවා මේ නටන නැටිල්ල තියෙන උඩ දැමිල්ල. ඉතින් ඒක ඒක වාසියට හරව ගන්න. ඒ ලැජ්ජාවට කනගාටුවට නෙවෙයි. අන්න එතකොට කියනවා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. මේ හිත මවලා දෙන එක උඹට තාම ඔක ලොකු දෙයක්, සාරයක්, හරයක්, ආත්මයක්, පද්ධතියක් වුණාට දන්නා කෙනාට පේනවා මේ මවා ගන්නාලද හීන ලෝකයක ජීවත් වෙන්නේ, බුබුලක ජීවත් වෙන්නේ කියලා. ඉතින් එතකොට විඥාණය මවන විඤ්ඤාතයට රැවටෙන්නේ නැතුව මමන ලද විඤ්ඤාතයේ හරහා විඥාණය දැකීම මැජික් එක නොවල මැජික් කාර්යයේ ට්‍රික් එක බලන එක වගේ. ඒක ලේසි නෑ. ඒතකොට කවදාකවත් මැජික් එක රස විඳින්න බෑ. චිත්‍රපටියක් හදනකොට ඒ චිත්‍රාගාරවල හදලා තියෙන සියල්ල බොරු බව දන්නවනම් චිත්‍රපටිය රස විඳින්න බෑ. චිත්‍රපටි බලලමත් චිත්‍රාගාරවල කරන සෙල්ලම් ඔක්කොම බලන්නත් බෑ. හැබැයි චිත්‍රාගාරයක් කරන මිනිහ චිත්‍රපටි බලන්නෙත් නෑ. එයා දන්න මේ තන්නේ කරම අවපාන දෙයක් මේ පෙන්වන්නේ. ඉතින් සල්ලිත් දීලා තමන්ම මේ කිචික වාගෙන hina වෙන වැඩක් තියෙන ওই චිත්‍රපටි ලෝකේ, රූපලාවන්‍ය ලෝකේ හැමතැනම. ඉතින් මේ ඔක්කොම කරන්නේ හිත බව දන්න නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා චිත්තම් බික්කවේ චිත්තතරං කියලා. චිත්තම් බික්කවේ චිත්ත රූපම්පි චිත්තතරං කියලා. ඒ දවස්වල අහන බුදුරජාණන් වහන්සේ රැසලා ඉන්න සංඝයාගෙන් මේ චරණ චිත්‍රය කියන එක දැකලා තියෙනවද කියලා. ඒ ඔක්කොම ඔව් කියනවා. ඒ නිසා අපි දන්නේ නැහැ මොකද්ද චරණ චිත්‍රය කියන්නේ. දන්නේ නැහැ කියවන බුදුහාමුදුරු කියලා දෙයි. සමහර විට රූකඩ දර්ශනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චරණ චිත්‍ර වෙන්න පුළුවන්. ඒ දවස්වල තිබුණ ටික හරීම ඇස් ප්‍රීමනාප කරන නිසා ඉතින් ඔක්කොමලා කියනවා චරණ චිත්‍රය දැකලා තියෙන. ඉතින් බුදුසසුන කියනවා මේ චිත්තම් බික්කබේ චරණ චිත්තම්පි චිත්තතරං කියලා. මන්නේ මේ චරණ චිත්‍රයත් අදන්නේ හිතෙන්. ඒ නිසා ඒක හදන හිත ඌටත් වැඩිය විචිත්‍රයි කියලා. ඒකම සෙන් බුද්ධාමේ කතාවක තියෙනවා. ඒ හාමුදුරු භාවනා කරන්න බැරි හින්දා භාවනා වෙලාවේ කට්ටි පැනලා යනවා. ඒක හරියටම විනාඩි 35යි භාවනාව තියෙන්නේ. හරියටම වෙලාවට එන්න ඕනේ වෙලට දොර වහනවා. විනාඩි 35ම හෙල්ලෙන්නේ නැතු ඉන්න ඕනේ. 35ට පස්සෙලා ඊට පස්සේ යන්න ඕනේ. හරියටම මාස්ටර් පිටිපස්සෙන් පොල්ලක් තියාගෙන සක්මන් කර කර ඉනවා. කිරුවොත් හරි භාවනාවට ආවේ නැත්නම් හරි ඔක්කොම ඉතින් මාස්ටර් දාන්නවා. ඉතින් මේ මනසට කොහොමඩක්වත් කරන්න බෑ. උංගාක් ඔය පඬිතත්තන කොහොමඩක්වත් වාඩිලා ඉන්න බෑ. ඉතින් ඒ කෙනෙක් ඒ වෙලාවට හැන්දෑවරේ ඇඟ රිදෙන වෙලාව. ඌ කැලේකට ගිහිල්ලා කඳ අකුරේ නැගලා බලනකොට ඉර බහිනවා පේනවා. මොකක්වත් නෑ පුදුමාකාර ලස්සනයි. විවිධ වර්ණ රටා වෙනස් වෙනවා පසුබිම් වෙනස් වෙනවා බලන්න ඉඳලා මූට කියා ගන්න විදියක් නැහැ එනකොට මාස්ටර් නැගිටලා කට්ටියත් එක්ක ගිහිලා කියනවා මං දැක්කා ඉර බැසගෙන යන දර්ශනයක් මම නම් හිතන්නේ කාටවත් එහෙම දකින්න පුළුවන් කියලා ඒ තරම්ම විචිත්‍ර තරයි. මොකද ඒ තරම්ම උට භාවනාවේ පාවිලා. ඒකයි ඔය තියෙන්නේ. කාර් මාස්ටර් කෙනා හොඳට කන රත් වෙන්න එකක් ගහලා කියනවා උඹ හිත ඔයිටත් වැඩිය ලස්සනයි කියලා. කනට ගහන්නේ පුපුරු ගහන්නේ. උඹ හිත ඔයිටත් වැඩිය ලස්සන හිතෙන් තමයි ටික හදාගෙන තියෙන්නේ. කවුරක්වත් විශ්වාස කරන්නේ නැහැ. කවුරක්වත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් කාට හරි කිව්වොත් උඹේ බලන දෘෂ්ටි කෝණේ ඉඳලා තව කෙනෙකුට බලන්න බෑ. උඹ ඔතන ඉඳගෙන බලන දේ වෙන කෙනෙකුට බැලුවොත් වෙන දෘෂ්ටි කෝණයක බලන්න වෙන්නේ. එතකොට ඔච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. උඹ කිව්වොත් එමු උඹට ඉන්න තැනට යාවිල්ලා බලන්න කියලා උඹට කෝ බලන්න බෑ. ওই දෘෂ්ටි කෝණය උඹට විතරමයි. ඒ දෘෂ්ටි කෝණය වෙන කෙනෙකුට ඔතන දෙන්න බෑ. දුන්නොත් එයා බලනකොට උඹට පේන්නේ ඒ තරම්ම ඔය ඔය පේන දේ උඹ ඉන්න මම දැන් මෙතනත් එක්ක සුවිශේෂිතයි. එයා හිතනවා කවුරු මෙතන හිටියත් ඒක දැක් ගන්න තිබුණයි කියලා. ඇත්ත තමයි. ඒ වගේ පේනවා නමුත් අර දෘෂ්ටි කෝණය වෙන කෙනෙකුට බලන්න බෑ. ඒ දෘෂ්ටි කෝණය යාට ආවේනිකයි. අන්නේ ආවේනික භවයේ තියෙන විචිත්තත්වයේ සීමාවක් නැහැ. ඕන දෙයක්ම වගන බලන්න. ඉතින් ඒ ඒ ඒ එවැනි හිතක් මට තියෙනවයි කියලා තේජි මට අනේ මේ අර්ක නැහැ. මට මේක නැහැ කියලා අඬන එක අලියෙක් හම්බුණාට පස්සේ හෙන්ඩුව නැහැ කියලා අඳන જાති එකෙක්. මෙච්චර සද්දන්ත කුලේ ඇතෙත් දුන්නා පස්සේ කියනවා බලන්න ඔච්චර හම්බුණා මට මේ හෙන්දුවක් හම්බුණා නා. මෙච්චර වීදම් කර මචං හෙන්දුකුත් එක්ක දෙන්න තිබුණානේ. එහෙම නැත්තම් පුළුවන් කෙනෙකුට ඇතෙත් දන් දෙන්න. හැබැයි හෙන්දුව තියාගෙන දෙන්නද කියලා අහන. ඇත්තාම දෙන්නම් මේක මං තියාගන්නම් කියනවා. අන්න ඒ වගේ තුප්පහි වැඩක් අපේ මේ තණ්හාව කියන්නේ. අපිට ලැබිලා තියෙන මේ මහා ඇතත් එක්ක බලනකොට අපේ විඥානේ මොකක් හරි අඩුව අඩුවක් වෙනවා. ඒකමයි ඇවිලෙන්නේ. අන්න ඒ ගතිය රහතන් වහන්සේ තුල තියෙන නිසා රහතන් වහන්සේ තුල තියෙනම හැකිලි නැති විඥානයක්. එහෙම නැත්නම් පහුරු බැඳිච්ච නැති විඥානයක් ඍජු වෙච්ච විඥානය. ඒක මොකුත් පැටලෙන්නේ නැහැ. විඥානේ නම් තියෙනවා. සංයෝජන වෙන්නේ හැකිලි නැහැ ඍජු වෙනවා. අන්න එහෙම කෙනෙකුට බලන්න පුළුවන් තවත් ලෝකේ දිහා බලන්න පුළුවන් තවත් දෘෂ්ටි කෝණයක් තමයි මේ සමස්තයේ වශයෙන් ඔක්කොම එකයි කියලා බලන්න පුළුවන්. මුළු ලෝකෙම එකයි. ඒකේ අපි නිකන් පුංචි ගංගානංගගේ වැලි තලාවේ තියෙන වැලියටයක් වගේ. මමයි අර වැලියටේ දෙකම එකයි. හැබැයි දෙක සමාන පේන්නේ වැලියට දෙක දෙකයි තමයි. නමුත් දෙකම ගංගානංගගේ තියෙන වැලියට වගේ. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කර තිනවා අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා. මේ ලෝකේ ਸਰවඥ ශාසනයේ නිවන් දකපු පිරිස ගංගානංගගේ වැලියට වලට වැඩි වැඩි. අපිට තාම දැක ගන්න බැරි අපි මේ ගංගානංගගේ වැලියටයක් නෙවෙයි අපි මණිකක් කියලා හිතා ඉන්නවා. එහෙනම් අපි සුවිශේෂ කෙනෙක් කියලා හිතා ඉන්නවා. මට අං තියනවා කියලා හිතා ඉන්නවා. මට වලිගයක් තියනවා කියලා හිතා ඉන්නවා. අර වැලි කැටේ හිතා ගන්නවා. නිකම්ම නිකම් වැලි කැටයක් නෙවෙයි. මම මොකද්ද විශේෂ වැලි කැටයක් කියලා. ඒකට තමයි පිස්සු කියන්නේ. සයිකියාට්‍රික් ඒක තමයි පිස්සු එයා වෙන්වීමක් කැපිපෙනීමක් හදනවා. අන්නේ කැපිපෙනීම හදන කෙනාට මේක සමස්තෙම ඒකත්වයක් බව දකින්න බෑ මානවයා ඔක්කොම එකයි ගස්සල් ඔක්කොම එකයි පණ ඇති පණ නැති ඔක්කොම එකයි අල්ලන්න පුළුවන් අල්ලන්න බැරි දේ සියල්ලම එකයි මේ පද්ධතියක් තියෙන ඔබ ඉන්දි ඉස්සලත් ඕක කොහොමයි ඔබ මැරලා ගියාට පස්සෙත් ඕක කොහොමයි ඔක හදන්නවක්වත් විනාශ කරන්නවත් බෑ ඔය තියෙන විදිහට බාරගනින් දුර ජොලිය ඉන්න පුළුවන් ලෝකේ නිෂ්පාදනය කරන ආහාර හොඳටම ලෝකෙට ඇති දැන් ඔය කසිපු බොණ්ඩයි අරක්කු බොණ්ඩයි විනාශ කරන්නේ නැත්තම්. ඉතින් ඒ නිසා එදාට මිනිස්සු අතර උරුට්ටුව නැත්තම් මේ චීන කලයේ කැලිය කොලේ ගහගෙන ඒකට කියන්නේ හන්ට ගැදරස්ලා කියලා. සතෙක් මල්ලගත්ත මරාගත්ත කෑවා නැත්තම් අලයක් කාරගත්ත කෑව ඉවරයි. හොඳටම ආහාර තියෙනවා. ඔයි කියන ඉන්ටෙන්සිව් ඇග්‍රිකල්චර් ඔය මේ මොනක්වත් ඕනේ කරන්නේ ඒ තියෙද්දි මනුස්සයා මේව හදාගෙන කුහකම් වැඩි කරගෙන තියෙනවා ඒකත් වෙන්නේ මම සිංහල බුද්ධ ආගමේ අනික් මනුස්සයා දෙමලා අපි ඇමරිකන්, අපි යුරෝපියන්, අපි ආසියාතික කියලා මේ දේවල් ඒකත්වයේ තුල කොට්ටි කර ගැනීම පංගු peerුව එහෙම නැත්නම් කොටස් කිරීම අර විඥානයේ ස්වභාවය. ඉතින් මේ කොටස් කිරීම අනුව සමහරු හිතනවා ඔක්කොමලා හොඳයි මම විතරක් හොඳ නැහැ කියලා එයා මේ හීනමානයක් අදා ගන්නවා. තව කෙනෙක් අනිත් ඔක්කොම මැට්ටෝ මට විතර ඔක්කොම තේරෙන්නේ කියලා උච්චමානයක් හදා ගන්න. නැත්නම් මමත් බුදුහාමුදුර වගේ කේ මමත් මේ අසවල් අසවල් කෙනාගේ සදිසමානයක් හදා ගන්න. ඉතින් මේ විදිහට මේ මනින්නෙම අර ඒකත්වයක තියෙන ගතිය දන්නේ නැති නිසා යාලංක කවදාවත් సౌందර්ය නැහැ. ඔලොමලකම විතරයි තියෙන්නේ. ඉතින් නිසා මෙහෙම ඒකත්වයක් අරගෙන තමයි පුද්ගලයා පෘ탁 පෘ탁 කියන්නේ. වෙන් වෙලා ජීවත් වෙන්නේ මම වෙනස් කියලා කියන්නේ මේ ඒකත්වයෙන් කුට්ටි කඩා ගන්න හදනවා. එහෙම නැතුව එහෙම කියන ගතියත් ඒකත්වයේම හැටි ඕක ගැන ඉච්චර කනගාටු වෙන්න එපා. අර අපි අයියා මල්ලි වාගේ අපි දුක ශෝකේ නෑ දන්නේ කියලා සමෝසෙ ජීවත් වෙන්න ගම මොන ප්‍රශ්නයක්වත් නැහැ. අඩු ගන්න ප්‍රශ්න අඩුයි. අපි හිතන එක නෝන්ජල්කමක් කියලා. දැන් මම ඇවිල්ලා අසවල් වංශේ මෙහෙමයි මට අනික් කට්ටියත් එක බෑ මට විශේෂයක් ඕනේ කියලා ඒ හිතවිල්ල අල්ලන්න පුළුවන් විදියට මතුවේ. ඒ හිතවිල්ල බොහොම ස්වභාවික විදියට මතුවේ. ඒක සෞඛ්‍ය සම්පන්න හිතවිල්ලක් විදියට මතුවෙන්නේ ඒ විතරක් නෙවෙයි ඒකෙන් අන්තිමට රණ්ඩු සරුවල් රණ්ඩු දබර ඇති කරගෙන ඒක සාධාරණීකරණ ලියපු පොත් තමයි පුස්තකාල පුරවලා තියෙන්නේ. පුස්තකාලවල තියෙන දැනුම හැම වෙලාවෙම ඒකත්වයේ කඩලා දාලා විෂය එක එක විෂය එක එක දෙපාර්තමේන්තු එක ප්‍රොෆෙසර්ස්ලා එක එක දේවල් වලට කඩ කඩ ඒක නම මම නෙවෙයි මම දන්නේ අසවල් විෂය කියලා. ඒ යකා මිලෝ දෙයක් ලෝකේ දන්නේ නැති එකේ. සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට්ලා කියලා જાතියක් ඉන්නවනේ. ඒ විශේෂ විශේෂඥා ඒකට පස්සපැත්ත හොදා ගන්නවත් තේරෙන්නේ නැහැ. අබ්ජෙක්ට් එක තේරෙන්නේත් නැහැ. ඒක වෙනම කතාවක්. අනිත් එක තේරෙන්නේත් නැහැ. මේ සමස්තය දන්න සාමාන්‍ය සිංහල ගොයිය දිහා බලන්න. මට සෝදාගත් කර රජකමටත් සුදුසුයි. උන්ට මොනම අධ්‍යාපනයක්වත් නැහැ. දුන්නොත් අධ්‍යාපනයේ අංශභාගයි. මොකද මේ ඒකත්වේ කඩන්න තමයි මේ විද්‍යාව කියන එක මේ විශේෂ කරුණු කියන එක හදලා තියෙන. ඉතින් ඒක නැතුව ජීවත් වෙන්න කියන එක නෙවෙයි තියෙන්නේ. ඒක විහිළුවක් බව ඒක මේ සෙල්ලංගේක පොඩි ළමයි මම අම්මා කියාගන්න මම තාත්තා කියාගන්නම් කියලා ඒ වෙලාවට අඳින එකක් මිස ඌව ඌව කණ්ඩ යන්න එපා. ඌ කරපන් කිරුවට කණ්ඩ එපා. රාත්තල් ගාන දැනගෙන කාපන් කනකොට කියලා මේ ඒකත්වය. ඉතින් ඒක භාවනා ලෝකෙදී භාවනා කරගෙන යනකොට මතුවෙන්නේ මෙහෙමයි. අපි කිව්වොත් එහෙම කාට හරි සතිපාසලේ පුංචි දරුවෙකුට හරි එහෙ නැත්නම් සියන්නිකයි මහානායක හමුදුරන්ට හරි මේ වාඩි වෙලා තමන් වාඩි වෙලා ඉන්න තැනට කින්න පුළන්ද කියලා ඇවිදිනව නෙවෙයි කියලා කොහොමද දන්නේ කියලා ඇහුවොත් එමේ ඉතින් අවංක උත්සාහ කරනවා නම් කියාවි බහතෝරාවි මම මේ ඉඳගෙන ඉන්නකොට මෙන්න මේ මේ පැති පස්ස හැප්පෙන්නේ මම කිසිම දෙයක් කරන්නේ නැහැ ඉබේ සිටින දිහා බලائیں ඇවිදිනකොට මේ හැප්පෙන්නේ මේ තැන් එතකොට මම යමක් කරමින් බලන්නේ. ආදි වශයෙන් අපි හිතමු සපේලා උත්තර දෙන්න පුළුවන් කෙනෙක් කියලා. අපි මේකෙන් ඊට පස්සේ කියනවා අපි ඔන්න දැන් කතා කරන්න යන්නේ ඉඳගෙන ඉන්න එක ගැන. ඉඳගෙන මෙහෙම බලාගෙන ඉන්නකොට මේ කය මැරිලා නැති බවට මේ කයට නිින්ද ගිල්ලා නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට මොකෙන්ද දන්නේ මොන ලකුණෙන්ද දන්නේ මම දැන් සතියින් ඉන්නවයි කියලා. මට මේ හුස්ම පොද ගෑවෙනවා තේරෙනවා නාසිකාග්‍රේ. එහෙම නැත්නම් මේ උදරේ පිම්බීම ඇකිලිම අනුව ඇඳගෙන ඉන්න ඇඳුම් වල තෙරපීමක් ඇකිලිමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ ඉඳගෙන ඉන්න තැන හැප්පීම වැටෙනවා කියලා මොකක් හරි සපිලා උත්තර දුන්න කියනවා. අන්න එහෙනම් ඒක කොච්චර වෙලා පවත් ගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට යාට කියදාගේ ඉච්චර වෙලා සතිය තිබ්බා. හුස්ම කීයක් පුළුවන්. හුස්ම නම් පේන්නේ. පිම්බීම ඇකිලිම නම් පේන්නේ කොච්චර වෙලා බලන්න පුළුවන්. මේ ඉඳගෙන ඉන්නකොට යටි පහටිය පොළවේ හැප්පෙන හැටි පේනවනම් කොච්චර බලන්න පුළුවන්ද කිව්වොත් ඒක එතකොට යාට අභ්‍යාසයක් වශයෙන් දෙනවා. ඉතින් මේ මනුස්සයා දැන් උණු හුස්ම දිහා බලනකොට පිම්බි මැකිලින් පේනවා කියලා විශාල චෝදනාවක්. බලනකො මම මේ හුස්ම බලන්න යනකොට පිට පිම්බි මැකිලින්ට දැන් මම මොකද කරන්නේ? එතකොට නැත්තම් කියන මං හුස් ආනාපානේ හුස්ම බලනකොට මේ හැප්පෙන තැන් පේනවා රිදෙනවා මම දැන් මොකද කරන්නේ? එතකොට ඇහුවොත් මේ හැප්පෙන එකත් කායනුපසනාවට වැටෙන්නේ. පිම්බීම හැකලීමත් කායනුපසනාවට වැටෙන්නේ. හුස්මත් කායනුපසන ඔක්කොම ඒකත්තර දාලා බලන්න බැරිද කියලා ඇහුවොත් එහෙම බෑ. යාට වැඩිපුර පේන හැම තොරතුරක්ම කරදරයක් වෙනවා. මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනා වගේ. ඒත්තු ගන්නලා දෙන්න ඕනේ. අරක මූලතන තියාගත්තට කමන්නේ අනිත් පේන හැම එකටම සාදර වෙන්න ගැටෙන්න එපා. ඒගොල්ල අතර ගැටුමක් නැහැ. භාවනා ඇති වෙන මොනම දෙයකවත් කවදාකවත් ගැටුමක් නැහැ. ඔය භාවනා කරන මෝඩයා තුල විතරයි ගැටුම තියෙන්නේ. ඒක ඇරලා දෙන්න ඕන ඌට නොතේරෙන්න. ඔක්කොම කායනුපස්සනාව හුඟක් තියෙනක හොඳයි. ඔක්කොම දිහා බලාන ඉන්න කරදරයක් කමලියක් වුණොත් විතරක් මූල කර්මත්තාන්ට ගිහිල්ලා සැකේ දුරු කරගන්න. හරිම අමාරු තේරුම් කළා දැන්. මොකද අපි විශේෂ කාරණාවට යතු යමු වෙලා ඒක නැත්තම් මම මැරුණෝ කියලා අද්දක ඉහ බැඳගෙන ඉහත බැඳගෙන අඬන සයිස් එකට තියෙන්නේ. ඉතින් එතකොට මේ බිම්බි මැකිලෙන් පේන එක ලාභයක් නේ. හරියට අපි වින් ස්ක්‍රීන් එක බලන කාර් එක එලවනකොට සයිඩ් කණ්ණාඩියේ පේන එක කාර්දරයක් වෙන්න බෑනේ. පැත්තේ තියෙන වීදුරෙන් අරම පේන කාර්දරයක් වෙන්න බෑනේ. ඒක තියෙන්නේ ඇක්සිඩන්ට් වලක් ගන්න. ඒක බැලුවට දෝෂයක් නැහැ. හැබැයි එලවපන් කාර් එක වින් ස්ක්‍රීන් එකේ බලලා. එයා කියන බෑ එහෙනම් වින් ස්ක්‍රීන් එක විතරක් තියලා අනිත් ඒවා කළු කඩදාසි අලවන්නේ කියලා. මට සයිඩ් කණ්ණාඩි පේන්න බෑ. පැත්තේ වීදුරු පේන්න බෑ. වාහනේ යන කතා කරන්න බෑ. එයාට ඇස් පේන්නත් බෑ. ඒකට ඒගොල්ලෝ මට අවිල්ල කියනවා බ්ලේක් ගහපන් ක්ලච් කරපන් බෑක් සීට් ඩ්‍රයිවිං තියනවා කියලා. එහෙම තමයි පටන් ගන්නකොට. එහෙම තමයි ඩ්‍රයිවිං පුරුදු කරනකොට. පහු වෙනකොට ඒ සියල්ලම ඒ නිවැරදි රීදුරු ධාවනයක් සඳහා අතිරේක කර්ම වෙන මේක ඒකත්වෙන් සලකනවා. ඉඳගෙන ඉන්න බව දැනෙනකොට හුස්ම විතරක් නෙවෙයි ඔක හෘද වස්තුවත් ගැහෙනවා. නියපොතුත් වැයෙනවා. කිසුත් වැවෙනවා. දත් වැවෙනවා. හොටු ගලනවා. කබ කඳුළු ගලනවා. නව දොරෙන්ම ගලනවා. ඒක දැනෙච්චා මොකද්ද ප්‍රශ්නේ? දැනුණත් නැති වුණත් ඕක වෙනවා. ඒකේ මේ ප්‍රමුඛත්වයේ දීලා මේ සමස්තය තුල මම මේක දිහා බැලුවට මට මේ ටික පේනවා කියන තරම් අපි ව්‍යාකරණ හසුරවන්න දන්නේ නැහැ. ලියුමක් ලියුවත් කතාවක් කතා කරත් එකම කෙනෙකුටවත් මේ Taman කතු කරන මාතෘකාව කියලා අතිරේක කරුණු අතිරේක තැනක දාලා කතා කරන්න දන්නේ නැහැ. අතිරේක කරුණු මුල් තැන දාපු ගමන් ඔක්කොම එකයි. අපි ලොකු අයියා අමු කොමියුනිස්ට් කාර්යය. මොකද්ද ඔය එකට මයිත් එක මම මම මයිලන් කොමියුනිස්ට් ඇත්තෙම නෑනේ. කතා කරනකොට කිව්වා මං කිව්වා එහෙනම් මෙන්න මේ වැඩේදී අපි මේ කොන්දේසි තුනක් හතරක් දාමු කියලා. ඒ ලොකෝයි කියන කොන්දේසි 20ක් විතර දාලා අපි කොමියුනිස්ට් පක්ෂේ කෙරුවලු. එතකොට නායකයෝ අන්තිම දුර්වලම එක දීලා ඔන්න උඹලට ඉල්ලීම් දුන්නා කියලා කියනවා. ඒ ඉල්ලනවනම් එකක් ඉල්ලපම් දෙනවනම් ඔක්කොම හම්බ වෙනවලු නැත්තම් මුකුත් නෑ අපිට රණ්ඩු කරන්න පුළුවන්. ගොඩක් ඉල්ලන්න එපා. එකක් ඉල්ලපම්. කතා කරන දේ පොයින්ට් එකට කතා කරපම්. ඒක හරිනම් හරි වැරදි නම් වැරදි. 20ක් විතර දුන්නොත් අන්තිම කෙලවර තියෙන හතක්කටත් දීලා කියනවා හරිනේ. ඉල්ලීම් දුන්නා ඕගොල්ලන්. අත්‍යවශ්‍ය ටික දීලා නැහැ. ඒ ඒ ඉල්ලන එකාගේ තකතිරුකමනේ. උවිල්ලන්න ඕනේ හොල්ලන්න බැරි දෙයක් දුන්නොත් රිදෙන්න. නොදුනොත් රිදෙන්න ඉල්ලපම්. ඒක ටික ලියුමක කියවනකොට තියෙන්න ඕනේ. කමඨාන් මාර්ගය තියෙන්න ඕනේ මම මේ හුවා දක්වන්න හදන්නේ මේකයි කියලා. ඒක නැත්තම් ඒක මේ අහගෙන ඉන්න එක නා කරයි. ඒ නැත්තම් මේ රචනය කරන එක නා කරයි කියලා හිතාගෙන එක තමයි අපේ තියෙන දුර්ලභම. ඉතින් ඒක නොවෙන්න ඒකත්වෙන් සලකලා සියල්ල දකින්න. සියල්ල දකින්න එක සිදුවෙන දෙයක්. මෙන්න මේක දිගේයි මම තේමාව කරගෙන ගියේ. මම බලාන ගියේ සතිය දිගේ. මම බලාන ගියේ මූල කර්මස්ථානයේ. ඒකට මේ ඔක්කොම පේනවා. ඕන්නම් කියන්න පුළුවන් මට මේක දඟලු තරහ ගියා මේක මන්ට ආස වුණ ප්‍රශ්නයක් නෑ මම දිගටම මූල කර්මත්තන් හිටියා නැත්තම් මූල කර්මින්ට බැරි වුණා නැත්තම් මට සතිය තිබුණා මට සතිය නොතිබුණා ඔක්කොම තොරතුරු අන්න ඒකදී මේ ඒකත්වයෙන් සලකනවායි කියන එක අද ලෝකයේට මේ තරම්ම නැති උනේ විද්‍යාවෙන් කරන්නේ කප කපා වැලීම නිසා ඒකත් වෙන් කරලා නානත්වයකට දාලා එක එක විශේෂයට විශේෂ විශේෂඥවරු දාලා අපේ ළමයින්ගේ මේ පහේ පන්තියේ හතරේ පන්තියේ ළමයිගේ මොලේ ක්‍රේල් කරන හැටි දැක්කොත් එහෙම ඒ ළමයා අම්මට තාත්තට වෛර කරන එක හරිම සාධාරණයි. අධ්‍යාපන ක්‍රමයට වෛර කරන එක හරිම සාධාරණයි. ඒ උගන්වන ගුරුවරයාට වෙහෙසක් වෙනවා කියන එක හරිම සාධාරණයි. ඒ මොකද මේ මේ පුංචි දරුවෙගේ ඔළුවට මෙච්චර කරුණු කාරණා දාලා අර සෙල්ලම් වයසේ මට දෙන්න මගේ පුංචි කාලේ. නංගියේ මල්ලියේ. කවදාකවත් වැඩියකින් ඉල්ලන්න බෑ වැඩි හිටියෝ කියන්නේම අර ඔළුව ක්‍රේල් කරන જાති જાතියක් පොඩි උන්ගේ. උට පුළුවන් තරම් ඉක්මනට මේ මේ විශ්ව සාහිත්‍ය උගන්න ඇහුවොත් එහෙම නැත්නම් ඉතිහාසය උගන්න ඇහුවොත් හොඳයි කියනවා. ඒකා කොයි එකක කියන මම මේ අවුරුදු 4 ඉපදිලා. නැත්නම් අවුරුදු 6 මේ අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා මට උගන්වනවා මොන මගුලටද? ඒකත් කවුරුල් ලියව ප්‍රලාපයක්. ඒකලගෙන මම ඉතිහාසයෙන් පෙල් කියලා. ඌ කියනවා මම පෙල් අපේ අම්මට හොඳ වැඩේ කියලා. අයි මේ කුණු හරප උගන්නනකොට වෙන මොනව කියන්නේ? අයියෝ අයියෝ මේ පොඩි කාට තේරෙන දේ තේරෙන්නේ නැහැ. ඌට ඒ කට්ටිය තියෙන මේ සෙල්ලම් වයසක් මේ තියෙන්නේ. ඌට ගිහිල්ලා මේ ඔළුවට අනම්මනම් දාන්න ගියාම සෙල්ලම් වශයෙන් කොයි එකැල්ලුවක් ප්‍රශ්න නැහැ. සාමාන්‍ය දැනුම තියාගත්තර කමක් නැහැ. අන්න ඒකට හේතුව මේ විද්‍යාව කියලා කියන්නේ රිඩක්ෂනිසම් කියලා කියන්නේ රිඩක්ෂනිසම් කියලා කියන්නේ ඒකත්ව විනාශ කරන එකක්. ඒ කරලා එක එක කොටසට පණ දෙන එක. එතකොට එයා ඒකේ පණ ගන්නට ගියාම අනික කොටස අමතක කරනවා කියන එක ස්වභාවයි. ඒකයි අද විද්‍යාඥයන් මේ පොළොව රත් වෙනවා, පෘථිවිය රත් වෙනවා කියන එක එක එක්කත් බාර ගන්නෑ. සමස්තයක් වශයෙන් කරනවා, විනාශ කරනවා. මේ පෘථිවිය දූෂණය කරනවා කියන හැම විද්‍යාඥයක්ම සමාජය කරනවා. එක එක්කත් බාර ගන්න. ඒ කියන්නේ මම කරනවා පොඩ්ඩයි ඒ ගණන් ගන්න එපයි. ඇමරිකාවේ විකුණනවලු මේ ආප්ප හදනකොට ආප්ප ගලවන්න අපි බිත්තර මැදයක් පොඩක් උල්ලා ගන්න කතාවක් තියෙනවා. දැන් නම් තියෙනවද මන් දන්නේ. ආප්පේ ගැල ඇලවෙන එක ගලව ගන්න පාත්‍රෙ මෙහෙම උලලා තමයි ඊගාව ඒක දාන්නේ. එතකොට ගැලවෙනවා හොඳයි. ඉතින් ඒකට තෙල් જાතියක් තියනවලු ගැලවිලා ඉන්නේ කියලා තියනවලු ෆැට් ෆ්‍රී කියලා එකේ. ඒ තෙල් වල. මේ ෆැට් තමයි දාන්නේ. ඒකල කියනවා මේ නියුට්‍රිනල් කන්ටේනර් ෆැට් ෆ්‍රී කියලා. ඇහුවොත් කියනවලු මේ හානි කරන ඩෝස් එක නෑ ඊට වඩා අඩු ඩෝස් එකක් තියෙන්නේ. ඒ නිසා ලියන්නේ ෆැට් ෆ්‍රී කියලා. ඉන් කියවන අමනියෝ මුළු ඇමරිකාව මේක අරගෙන හිටනවා මේකේ තෙල් නැහැ කියලා. මේ තෙල් තමයි දාන්නේ. ව්‍යවස්ථාව හැටියට මෙච්චරක් තෙල් කෑව තමයි හානි වෙන්නේ. එච්චර නැහැ. එච්චරයි කියන්නේ. මේකේ තෙල් නැහැ කියලා තමයි කියන්නේ. කාර් සෙල් එකේ දානවලු මේ මේ ඩොලර් 50000 60000 70000 5 ලක්ෂ විතර එන කාර්තියේදී ඩොලර් 5000 කාර්යකුත් තියෙනවා කියලා. පහුවෙන්ද උදේට එනවලු පොලිමේ කාර් සේල් එකට. හැම තැනම හොනවලු එහෙම කාර් ගන්න නැතිලු. මිනිස්සු දැන් ඇවිල්ලා මේකට කවුරු ඇවිල්ලා සේල්ස් මෑන් උත්කත ඒ තිබුණෙත් නැහැ. නැත්තම් තිබිලා වික්කා. දෙකේ එකක් කිව්වට පස්සේ අර මිනිස්සුලා කාලේනාස්ති කරපු නිසා 5000 කාර්යක වෙනකොට 5 මේ 10000 කාර්යයක් හරි අරගෙන යනවනේ. ඒ තරම්ම අමනයි. ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ ඒ තරම්ම අමනයි මේ සමස්තින් එකට අවධානය යොමු කරලා ඒකට සුවිශේෂී භාගයකටපත් කරන ඒකට කියන්නේ රිඩක්ෂනිසම් විභජ්‍යවාදය කියලා කියන්නේ. ඒකට මේ ඒකත්ව සංඥාවට විරුද්ධ තප තමයි නානත්ත් සංඥාව. වෙනස් පෘ탁 පෘ탁 මේ දෙකම අවශ්‍යයි. සරුවචනanse විතරයි ලෝකේ ඒකත් සංඥා නානන්ත සංඥා දෙකම ගත්තේ. අනික හැම ආගමක්ම ඒකත් සංඥාවක් පමණමයි. ඒගොල්ල කපලා කොටලා බලනකොට කැමති නැහැ. ඒකත් සංඥාව ගත්තට ඒකත් සංඥාව කපන්න බෑ කියලා හිතන්න එපා. නමුත් අපි කරන හැම දෙයක්ම මේ මුළු පරිසරයෙන් බලපාන. අපි කැස්සත් බලපාන. අපි එක චිත්තක්ෂණයක් භාවනා කරුවොත් මුළු ලෝකෙම සැනසෙනවා. සතිමත් චිත්ත මාත්‍රය සති මාත්‍රේ මුළු ලෝකෙම සැනසෙනවා. ඒ නිසා අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් ඒ වෙනුවට හිත දූෂණය කරගෙන ගත කරන කාලේ වෙනුවට හිත සමාහිත කරන ගත කෙරුවොත් ලෝකයක් සැනසෙනවා. අන්නේ සැනසෙන ලෝකයේ අද්දක ගන්න සම්මා සම්බුදු කෙනෙක් වෙන්න ඕන. රහතන් වහන්සේට තේරෙන්නේ සීක පුද්ගලයාට තේරෙන්නේ නැහැ, වෘද්ධජනයට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. අපි වහන කළ ඇති වැඩේ මොකද්ද? gedara මිනිසුත් අපිට බයින් එක කරන්නේ නිකන් ඉන්නවයි කියලා කියනවා. මොකද්ද භාවනා කරලා ඇති වැඩේ? තේරෙන්නේ නැහැ මේ මුළු සමස්තයටම අපි ආදර්ශයක් දෙනවා. සමස්තයේම කෙලෙසන් නැතුව ඉන්නෝ අපි ඒකත්වයේ අතින් බලනකොට මේ ඒකත්වයේ රකින්න එකම කෙනා භාවනා කරන කෙනා විතරයි. ඒ නිසා ඒකට ආධ්‍යාත්මයි කියලා කියනවා. ඒකට ආගමිකයි කියලා කියනවා. ඒ ශාස්ත්‍රීයයි කියලා කියනවා. නමුත් ඒක කරනවා අපේ පිටට ඒක කරනවා. කෙරුවට ඒකෙදී ඇති වෙන නීරසකම කම්මැලිකම සාපයක් කරගෙන තියෙනවා. ඒ විචිත්තත්වයේ තුල තමයි හිත කුප්පන ගතිය තියෙන්නේ. කාමයේ තියෙන්නේ. ඒක තුල තමයි කාම ගුණ තියෙන්නේ. ඒකත්වයේ තුල තියෙන්නේ ඒකාකාරී ගතිය. අන්නේ ඒකාකාරී ගතිය තමයි යෝගාවචරයා ඉන්න ආසනෙන් ගලවලා විශ්කල දාන. සක්මන් කර හිටියොත් ඇති කියනවා. විශ්කල දාන මොකද ඒ තරම් ඉක්මනට යාට ඒකත්වේ වැටහෙනවා අගය කරන්න හෝ ඒකට අනුග්‍රහ කරන්න තේරෙන්නේ මුදු මුළු ලෝකෙම කරන්නේ මේක අවසන එකනේ එහෙම නැත්නම් මේකට උම්මලකට දාන එකනේ අජිනමොටෝ දාන එකනේ මේක රස කරන්න ලෝකේ කියන්නේ රසකාරකයක්නේ ඒ හැම රසකාරකම පිළිකා ජනකනේ ඒ කවුරක්වත් දන්නේ ඔය ඕනෙම යුස බීම කල්තබා ගැනීම සඳහා කරන කල්තබා ගැනීමට දාන හැම රසායනයක්ම පිළිකා ජනකයි ගහෙන් අඹ ගෙඩියක් කාලා කඩාගෙන කෑවට පිළිකා ජනක නැහැ. ඒක කන්නේ නෙවෙයි කන්නේන් තොරව තබා ගැනීම සඳහා මොන විදියෙන් හරි ආරසා කරනවනේ. ඒක තුල පිළිකා ජනක බේත් තියෙනවා. ඉතින් කන්නේ ආහාර කාපක්. කන්නේ පළතුරු කාපක්. බුරුම රටේ තලක් පිපෙන කාලේට අර කවදාකවත් තලගුලි ගන්නෑ. ලංකාවේ හැමදාම දාහනෙට තලගුලි. දන්නේත් නෑ අපේ එකෙක්වත් තල පිපෙන්නේ කොයි කාටද කියලා. ගමේ ඉන්නේ උන්ගේ දන්නවා කෙල්ලන්ගේ පස්ස ආරන්නේ කොස් හැයින කාලෙට. තලයේ කපන කාට උන්ගේ මූණු කළු පාට වෙනවා අවුවේ ඉඳලා. ඉතින් කෙල්ල කොල්ල දන්නවා මේ තල කපන කාලය කියලා. මේක මේ තලගුලි මුදලාලා දෙන්නේ නැහැ නේ ඒක අපට කරන්න. අන්න වගේ මේ මේ මොකද වෙන්නේ කියන එක අපේ මේ තියෙන ක්‍රමයට නැති කරගෙන තියනවා නැති කරන කමන්නේ. ඒකට අපි ප්‍රිය කරන හැටි මේ ඔක්කොම සම වුණාට පස්සේ ඇති වෙන මේ නීරස ගැටියට අපි සාමූහිකව වෛර කරන හැටි. අරගෙන බැලුවොත් හරි ලස්සන දර්ශනයක් මේකේ තියෙනවා. භාවනා හරියනවා කියන්නේ එපා වීම එන එක. එපා වීම කොච්චර ඉක්මනට එනවද? ඒකට කවදද අපි සාදර වෙන්නේ? ඒ වෙනුවට අපි යන්නේ කබලෙන් ලිපට පයින් එක. ඊට වැඩිය කුප්පණ දෙයකට, කෙලෙස් ඇති දෙයකට. ඊට වැඩි මේක කෙලෙස් නෑ. මේකේ ඒකාකාරී ගතිය තියෙන්නේ. ඊවසපම් පපුව කියලා පපුව වතුට්ටියක් ගන්න දිගට තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම් ඒකට එයා ඒකත්වයත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනවා. එතකොට එයා දන්නවා මේකේ අනිත් පැත්තමයි නානත්වය. නානත්වය කියන්නේ එක එක කොටස් කඩ කඩ කරලා බන්නේ. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයේ දිගේ සතිය සීය පවත්වපු කෙනාට වෙලාවකට මුළු ඇඟම තේරෙනවා ආස්වාද ප්‍රසවාසයත් ඒකේ තියෙන කොටසක් විතරයි. අවශ්‍ය නම් ආස්වාද ප්‍රසවාසත් එක්ක ඉන්න පුළුවන් නම් මුළු සමස්ත කයම කම්පනයක් විදිහට චංචලයක් විදිහට ඇඟ පුරා කුඹි දුවනවා වැස්ස වැහිනවා වගේ දෙයක් විදිහට තේරෙන්න පුළුවන්. මේ අර ඒකත්වයේ ඉඳලා නානත්වයට යෑම මිස සතිය කඩා යෑමක්වත් සමාධිය බිසිරි යෑමක්වත් නෙවෙයි. ඉතින් ඒක මේ භාවනා ලෝකේ විසඳන්න බැරි ප්‍රශ්නයක් හුඟව දෙනෙක් හිතන්නේ මේ ආස්වාද ප්‍රසආසයේ තිබුණු දැනුම සතිය මුළු ඇඟ පුරාම ඇත්තක වහගෙන හිටියට මීයක් කඩන මීවැද්දෙක්ගේ ඔළුව වටේ මීමැස්සෝ කැරකෙන්න ආසේ Taman ශරීරය කියා ගන්න හැම තැනම කම්පන චංචලෝගයක් තේරෙන පටන් ගන්නවා. ඒ නිසා බලවේග පේශ කර්මාන්තය ආයතනක් වගේ. ඒකට යාට හිතෙන්නේ එහෙනම් දැන් සමාධිය කැඩිලා සතිය කැඩිලා මේ මේ ඒකත්වයේ ඉඳලා නානත්වයේ ඉඳලා ඒකත්වයට යෑමක් කියලා තේරුම් අරගන්න නැහැ. තේරුම් අරගන්න නැත්තේ බණ අහලා නැති නිසා. තේරුම් අරගන්න නැත්තේ ඒකට අන්වේ ඥාන නැති නිසා. ඉතින් දොස් කියන්න බෑ. මොකද සාජාසයෙන් කාගේ ලකවත් එහෙම දැනුමක් නැහැ. ඒතර අපි දන්නවා කාට හරි රිදවපොයි කියලා කියන්නේ මට රිදවගත්තා තමයි. කිසිම කෙනෙකුට රිදවන්න බෑ Tamanට රිදව ගන්න නැතුව. ඒකට කියනවා නිකන් මෛත්‍රී භාවනා උගන්වනකොට අපිට හිතුනොත් තරහකාරයෙකුට කියලා තරහකාරයෙකුට ගහන්න කියලා ගිනිගත් යකඩයක් අතර ගත්තොත් යකඩ ගුලියක් ඉස්සලම් පිච්චෙන්නේ කවුද කියලා. ගහන්න ඉස්සලා ගුලිය යකඩ අල්ලනකොටම Taman කිලි පිච්චෙනවා. එහෙනම් කාට හරි ගහන්න කියලා අසුචි පිටක් අතර ගන්න. ඉස්ලාම කෙලෙසෙන්නේ කවුද කියලා. ඒ නිසා අපිට කවදාවත් මේ ලෝකේ තව කෙනෙකුට යමක් කරන්න බෑ ඒක Tamanට සිදු වෙන්නේ නැතුව ඒ නිසා ඒකට ලොකු රැවටිල්ලක් තියෙන්න ඕනේ මට පුළුවන් මේ අනුන් රවට්ටන්න මන් නොරැවටි කියලා. සරුවචනාංශේ දෙකොණෙන් hina වෙනවා කොහොමද මිනිස්සු කවුරු රවට්ටන්න උඹ රැවටෙන්නේ නැතුව. ඒසයි රැවටෙන හැම කෙනාම සමස්තක ජීවත් වෙන්නේ අපි. මේ විශ්වය කියලා කියන්නේ පද්ධතියක්. ඒ පද්ධතිය තුළ හැම කෙනාටම වගකීමක් තියෙනවා. රජුරවණ්ඩ විතරක් නෙවෙයි. දොස්තරට තියෙනවා ලෙඩාට නෑ කතාවක් නෑ කාටවත් තියෙනවා. ඒ නිසා මේ වගකීමකින් කටයුතු කරන්න නම් එකම එක තැනක එකම එක සමතුලිතතාවය විතරයි ඒක තියෙන්නේ මම දැන් මෙතන. මගෙන් පිට වෙච්ච ගමන් නානත්වයට වැටෙනවා. මේ මොහොතෙන් පැනපු ගමන් අපි ඉතිහාසයක් අදාන දුක් විඳිනවා. මෙතන ඉන්න නැතුව වෙන තැනක් ගැන හිතනකොට අංජබජා. මිනිස්සු බීලා මම දැන් මෙතන කියන එකේ ඕයි ඒකත්වේ නානත්වේ දෙකම සම වෙනවා. බලන දෙයි බලන හිතයි සම වෙනවා. ඉතින් එතකොට මේ මනුස්සයා මෙතන ඉන්නවා කියනවනම් ඉන්නවා කියන්න පුළුවන්. නැත්නම් නැහැ කියන්න පුළුවන්. ඒතර භාෂාවේ තියෙන විරුද්ධාර්ථපද සම වෙනවා. සියල්ල ඇත්තේ කියන්නේ සියල්ල නැත්තේ වෙනවා. සියලුම සම්පත්‍ති කියලා කියන්නේ එපා වෙන දෙයක් කියලා තේරෙනවා. සාසන සම්පත්‍තිය කියන්නේ මහා කම්මැලි දෙයක්. නැත්තම් මේ මහා කම්මැලියට තමයි සාසන සම්පත්‍ති කියලා කියන්නේ. ඉතින් ඒ දෙක ගලපලා ලියපු පොත් විශ්ව සාහිත්‍යයට දැන්නමත් ගිහිලා තියෙනවා. සමස්තේ කිසිවක් නැහැ. කිසිවක් නැහැ කියන්නේ සමස්තේ. සියලු දෙයටම ආඩ්‍ය උණයි කියලා කියන්නේ උලඟ මොකක්වත්ම නැහැ. මොනවත් නැහැ කියලා කියන්නේ සියලු දෙයින් ආඩ්‍යයි. ඉතින් මේක භාෂාවේ පාවිච්චි වෙන්නේ නැහැ. භාෂාවේ විශ්ව සාහිත්‍යය විතරක් පාවිච්චිලා තියෙනවා. ඉතින් එතෙන් අපිට යන්න පුළුවන් අපි මේ කය සම්බන්ධ සීමාවල් එතන මේ අපේ කුලය, අපේ නෑදෑකම, අපේ සිංහල බුද්ධ ධර්ම ආදි වශයෙන් අපේ ඔළුවට දාලා තියෙන මේ දේවල් ওই මහා ලෝකෝට ගත්තොත් අපිට බැරි වෙනවා ඒකත්වයට යන්න. මේ Taman එක්ක ඉන්න අනික් කෙනාගේ හිතවිල්ල හිතා ගන්නවත් බැරි වෙනවා. ඒ නිසා බුදුජානනාංශයේ අනුමාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඔබ යම් විදියකට සතෙක් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන බොරු කේලම් ඉස්වචන කියන ශප්පල ඡාට කෙනෙක් දකින්නකොට කොහොමද ඇති වෙන පිළිකුල? ඒ වාගේම තමයි ඔබ යම් වෙලාවක සතෙක් මරුවොත් මුළු ලෝකෙටම ওই විදියටම පිළිකුල් වෙනවා. ඔබ යම් විදියකට දන්නේ නැහැ කියලා හිතාන හොරකමක් කරාට ඔය හොරකමක් කියන දෙයක් ඇත්තේ නැහැ. දන්නේ නැති දෙයි. දන්නවා. ඒකට උඹට අනුන්ට උඹට උතරම පිළිකුල් වෙනවා. කාමීත්‍යාචාරය, බොරුව මත්පැන් පානේ නැත්තම් ඔය මත් වෙන එක. නැත්නම් මේ ෂටගති මායාවී ගති අපි මේ හිතාන ඉන්නවා මේක මේ අපි අනුන්ට කරනවා අනේ කට්ටිය දන්නේ නැහැ කියලා. එහෙම දෙයක් ඇත්තේ නැහැ. පද්ධතියම තමයි. කල්ජී පඬිස්සාංශ ඉන්න කාලේ කියනවා අපි මේ නමලට කොච්චර දෝ කියනවා පොඩි ළමයි පැවිදි කරන්න එපයි කියලා. ඉතින් එක එකන එක එකන තම තමන්ගේ පැත්තට පැවිදි කරනවා. මේ නමලට දන්නේ කොහේ අත අතේ මේ කකුලනේ කොහේ කැපුණත් හදවතට රිදෙනවා. ඒතෝ ඒ වැඩ කොහේ වුණත් මයි හිතට අමාරුයි. ඔය තීරමක් ඇතුව කරලා තියෙන කරන්න එපා. ඇංගිලා කරන්න පුළුවන් කියලා හිතුවට කොහේ අත කැපුණත් හදවතට දැනෙනවා. නිසා මේ පොළොමහී කාන්තාවට දැනෙනවා උහුලන්න බැරි දුකක් අපි විඳිනකොට ඒ වගේම මේ අනුන්ගේ දුක් ඔළුවේ දාගෙන නටනකොට පොළොමයි කාන්තාව සැලෙනවා. මම දැන් මෙතන කියන මනුස්සයා පොළොමයි කාන්තාවට බරක් නෙවෙයි. එදාට විතරයි පොළොමයි කාන්තාවට සාන්තියක් ඇති වෙන්නේ. මේ මනුස්සයා කාටවත් බරක් වෙන්නේ නැහැ. සුබර වෙනවා. මම දැන් මෙතන. ඒතකොට හිත ඉබේම සැහැල්ලු වෙනවා. හිත ඉබේම සැහැල්ලු වෙනවා. එහෙම නැත්නම් මහ පොළොවට බරක්. අතීතය ගැන හිත හිත අනාගතය ගැන හිත හිත අනුන් ගැන හිත හිත අතන හිත හිත ඉන්න මිනිහා එවනතන් ගෑණි ඒකාන්තයෙන් පොළොවට බරක් පොළොමයි අන්තාව අඬනවා ඉමන්සේ ඇවිදින කොටත් පොළොව හෙල්ලෙනවා කතා කරනකොටත් පොළොව හෙල්ලෙනවා වැඩ කර වැඩක් කරන්න ගියත් ගෝසාව දඩබඩ සද්දේ මම දැන් මෙතන වැඩක් කරනකොට බෑ බොහොම ලස්සනට නිකන් නාදානුව පාද තල්ල තබ තබා නටන නාටකමක් වගේ. ඉතින් ඒ දේ අපිට මේ ජන්මේම උරුම දෙයක්. ඒ ජන්මේම උරුම දෙය ලබන්න නම් අපි ඒකත්වෙන් සලකන්න ඕනේ මේ ඔක්කොම එකයි. ඒ බුදුජානනාංශේ භාවනා කරන අය සඳහා කියනවා සමග්ගානන් තපෝසුකෝ. භාවනා කරන සීල් දෙනාම සමගිනම් තපස සුඛයක්. භාවනා කරන හරියට සිල් නැහැ මෙයා මයි ළඟ විතරයි සිල් තියෙන දැන් මයි ළඟ සිල් නැහැ අර ළඟ සිල් තියෙනවා යාට සමතේ තියෙනවා යාට විපස්සනා තියෙනවා ඒ වර්ග ભેදයට දැම්මනම් ඒකත්වයක් ඇත්තේ නැහැ කරදරයක් ඒ නිසා ලොකු සංචේ සඳහන් කරලා තියෙනවා කොතනක හරි සීලේ වර්ධනයක් සමාධි වර්ධනයක් ප්‍රඥා වර්ධනයක් සාදු කියන්නේ මගේ වැඩක් කියලා හිතා ගන්න. ලෝකේ කොතනක හරි සීල සමාධි ප්‍රඥා පූර්ණයක් සිද්ධ වෙනවනම් මම කළ යුතු වැඩක්. අනේ වැඩේ සිද්ධ වෙනවා කියලා සාදු කියන්නේ. මේ අරය කරාමේ මට ලකුණු ගන්න බැරි වුණා. ඒ කතා එන්නේ නැහැ. ඒ කතා සංඥාව තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක රහත් වෙන්න ඉස්සලා පුරුදු කළ හැක්කක් කියන එකයි. මේ ඒකත්වයේ කියන එක රහත් ගුණයක්. උත් රහත් වෙන්න කටයුතු කරන කෙනා එහෙම නැත්නම් මේ කෙලෙස් නිවාරණය කිරීමට කටයුතු කරන එකනා කෙලෙස් නිවපු කෙනාගේ චරිතය ගාදරෙන් ගෞරවයෙන් සක්කච්ඡකාරීව කරනකොට යාට ඒකේ ආනිසංස භාගයක් ලැබෙනවා. ඒක පඬිසාංශේ නිතරම කියන කටපාඩම් කරපල්ලා කියලා. මේ සංසාර විස වෘක්ෂස්ස ද්වේ මృతాනි පලානිව. සද්ධර්ම රසාස්වාදං සුභාෂිත රසාස්වාදං කියලා තියෙන්නේ උතන. සද්ධර්ම රසාස්වාදං සජ්ජනසා සංගමං. මේ සංසාරේ නැමැති විස වෘක්ෂයේ ඵල මිහිරි ඵල දෙකයි තියෙන්නේ. සියල්ලම චිත්ත ඵල තියෙන්නේ. එකක් තමයි කෙලින්ම ධර්මය අවබෝධ කරන එක. සද්ධර්ම රස අනිත් එක අවබෝධ කරපු කෙනෙක් එක්ක ඉන්න එක. සජ්ජනසා සංගම. සජ්ජනසා සංගමං කියලා කියන්නේ රහතන් වහන්සේගේ හැසිරීම කොහොමද කියලා බලලා අපි උත්සාහ කරනවා. මේක වරදින වේදයක් නෑ රංගපෑමක් තමයි කරන්නේ. ඒ නිසා අපි සමස්තෙම තේරුම් ගන්න ඕනේ මගේ කුට්ටිය කඩා ගන්න යන්නේ නැතුව. අද කොච්චරද කියනවනම් එක ගෙදර ඉන්න එක පවුලේ අය අල්ලපු කාමරේ එක්කනට කතා කරන්නේ සෙල්ෆෝන් එකේ. දැකලා කතා කරන තියෙන වාතාවරණය නැති කරගෙන. හැමදේම සෙල්ෆෝන් එකෙන් තමයි කරන්නේ. මේ මිනිස්සෙක් හම්බෙලා ගිහිල්ලා කතා කරන්න ගියාම බෑ එහෙම බෑ. අපොයින්ට්මන්ට් එකක් දාලා යන්න ඕනේ. හම්බෙලා කතා කරන්න බෑ. හම්බ වුණත් දැක්කේ නැති කෙනෙක් වගේ ඉන්නවා. ඒ තරම් මිනිස්සයා වෙන් කළා වෙන් කළා වෙන් කළා පිස්සු නටලා තියෙනවා. මේක ශිෂ්ට සමාජයේ ගොඩක් වැඩි. ගෝත්‍ර සමාජයේ එහෙම කරන්න බෑ. ගෝත්‍රික සමාජයේ ඔක්කොම එකට ඉන්න ඕනේ වලහපණිත් දන්නේ තින්යාපණිත් දන්නේ සමුවේ හිටියොත් අරසව තියෙනවා හැම එකාම වටේ ඇහ ගහගෙන ඉන්නේ කවුරු වෙනේද මංගුණිය විතර නෙවෙයි සමස්ත වෙන්නේ ඉතින් ඉන්සා කියනවා හැන්දකොරේ පිරිමි ගල්ලෙනක ඉඳගෙන ගල්ලෙනේ කටේ ඉඳගෙන බාහිර දිහා බලා ඉන්න කොහෙන් අනතුරක් එයිද කියලා ගෙදර ගෑණි ගල්ලෙනේ ඇතුලේ ඉඳගෙන චීන දේ තම්බන දරුවන කන්න බොන දෙනවා එයා පිට බලන්න යන්නේ එයා ගල්ලෙන් ඇතුලේ අරසා තියනවා ආලෝකේ තියනවාද ඇති වෙන්න බුදියන්න කන්න බොන්න තියනවාද බලා ගන්නවා. ඉතින් මේ දෙන්න මුළු එකම රකින්නවා. අද ආරක්ෂක පාර්ලිමේන්තුව වෙන කට්ටියක් ඉන්න ඕනේ සිවිල් ආරක්ෂාවට වෙන කට්ටියක් ඉන්න ඕනේ බාහිර ආරක්ෂාවට වෙන කට්ටියක් ඉන්න ඕනේ කීයක් කට්ටිද මේ සේරටම බදු ගෙවන්නේ දුප්පත් මිනිසයනේ අරුන් මේක වවාගෙන කනවනේ එන්න එන්න එන්න එන්න මේ දියුණුවයි සම්මතේ එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩෙන්නේ මොනවද පිස්සන් කොටුවල තියෙන පිස්සන් සඳහා වෙන ඇඳවල් ගාන සහ පොලිසියේ සංඛ්‍යාව හැමදාම වැඩෙන වඩාත්ම වැඩෙන්නේ ඉවරයක් නැතුව එච්චරයි ගෝත්‍රික සමාජයේ පිස්සු කියලා જાතියක් නැහැ ඔක්කොටම පිස්සු හැම එකනාම පිස්සු බාර ගන්නවා කොන් කරන්න යන්නේ නැහැ ඒ වගේම පොලිස් කාර්යයක් කියලා එකක් නැහැ might is right. හයිය තියෙන එක ගත්තා අරගෙන ගියා. ඉතින් ඒක හරි සිම්පල් ඒක කැලෑ නීතිය කියලා. කැලෑ නීතිය. ඔය කවුරුත් ඇවිල්ලා රෝම ලන්දේසී නීති මේකට ඕනේ නැහැ. ඒක මේ රෝමවත් ක්‍රියාත්මක නැති නීතිනේ. අපි මේ අල්ලගෙන මේ සෙල්ලම් කරන්නේ දැන්. ඒසුළු බෞද්ධයන්ට මොකද වෙන්නේ? බෞද්ධ තාම රෝම ක්‍රමයට බයිබලේ රත තියලා තමයි පුසාවියට කොට වෙන්නේ. දෙවියන්ට ස්තුති වේවා කියලා. මේ සකල පිරින් ශ්‍රී ලංකාවට වෙලා තියෙන දෙයක් මේ අනුන්ගේ පසවැත්තලේ කණ්ඩ ගිහිල්ලා කොතන ඉඳලාද ආවේ කොහෙද යන්නේ මොකක්වත් නැහැ අර අම්මා මුත්තා කිව්වත් වෙනස් කරන්නේ ඒකේ තියෙන්නම කට්ටිවාදී මේ දුප්පත් ජනතාවට ඇමරිකන් කාර්යයා බටේට ගහන්නෙම දෙකට බෙදන එකයි බෙදලා ගහ ගන්නවා ඒකල දුප්පත් ජනතාවට මේ දුප්පත් කොටසට සුළුතරයට ආයුධ ටික දෙනවා දීවහම වූ මුළු මහජාතිය විනාශ කරපුවාම අරු ඇවිල්ලා ඔක්කොම අල්ලගන්න. මේ ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන එක සුද්දගේ තියෙන පාහර ගතියක් කියලා පේනනේ ඇමරිකන් කාර්ය නෙවෙයි එංගලන්ත කාර්යය. ඒක තමයි විඥානය කරන්නේ. විඥානය කරන්නේ කොහේ හරි දෙන්නෙක් අතර නොහොඳ නොකඩුවක් තියෙනවා. ඔකට කුත්තුවක් ගහලා කේලමක් කියලා දෙගොල්ල වෙන් කරගෙන දෙගොල්ලගෙම හිත හොඳ ගන්න හදනවා. අපි ඒකට කේලම කියලා කියනවා. එතකොට වෙන්නේ මොකද්ද? තමන්ම කොන් වෙනවා සමාජයෙන්. ඒක නිසා ඒ පෘ탁ජනයට හැම්බිලාම ගෙවල් දොරවල් ඕන. හැම වෙලාවෙම පුද්ගලික බැංකුව ගිණුමක් අවශ්‍යයි. හැම වෙලාවෙම පුද්ගලික ආරස්සාවක් අවශ්‍යයි. හැම වෙලාවෙම පුද්ගලිකව බේරලා දෙන්න නඩු මේ පෙරක දූරෙක් අවශ්‍යයි. හැම වෙලාවෙම පවුලේ වෛද්‍යවරයෙක් අවශ්‍යයි. එහෙම නැතුව උට ජීවත් වෙන්න බෑ. මේ කැලේට ඇවිල්ලා තනියම ඉන්න ගියාම ඒත් ඇවිල්ලා එහෙම ඉල්ලන හාමුදුරුවෝත් ඉන්නවා. <laughs> ඒත් ඇවිල්ලා මේ වෙන වෙන වෙන වෙනම දේවල් මේක සමස්තේ තියෙන්නේ. තැම්බෙන කැඳ හැලියෙන් පීලා අරගෙන කාපක්. අන්න ඒකේ තිබුණේ මේ ගෝත්‍රික ක්‍රමය හොඳයි කියන නෙවෙයි මම මේ කතා කරන්නේ. මොකද සරුවචාන්සේ ලෝකේ පහළන ගෝත්‍රික ක්‍රමය ඉක්වලා ගිහිල්ලා. ඒකේ සංකීර්ණ සමාජයක වුණත් මේ විදිහට ඒකත්වයේ දැනගෙන කටයුතු කරන කෙනා හැම වෙලාවෙම නායකත්වයට ඉබේම පෙරලා ඉඩ උඩට යනවා. එයා මොකද මුළු පද්ධතිය ගැන බලන්නේ. එයා මේ මේ එක්කෙනෙකුට දෙන්නෙකුට සලකා බැලීමක් කරන්නේ නැහැ. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි නානත්තේ. හැම කෙනාම නානත්තේට කැමති. නමුත් මේ නායකත්වය දෙන එක දැනගන්න ඔක්කොගම ඔක්කොම එකම පද්ධතියේ ඉන්නේ එකම මකුළු දැලේ කොතෙන්ද තට්ටු කෙරුවත් මකුළුවට දැනෙනවනේ. උ කොහේ හිටියත් දැනෙනවනේ. ඒ තට්ටුවෙන් උදාන්නවා ලොකු සතෙද්ද පුංචි සතෙද්ද ගොදුරක්ද අල්ලන්න පුළුවන්ද කියලා උදාන්නවා. ඒ පද්ධතිය අවබෝධයෙන් ඉන්න එකනට අවුවැස ප්‍රශ්නයක් නැහැ. එයාට තේරෙනවා අවුවැස. යසායස තේරෙනවා. නිന്ദා ප්‍රශංසා තේරෙනවා. ශප දුක් තේනෝ එකක් තීලා අනිත් එක ඉල්ලන්න යන්නේ නැහැ. කාගෙන් ඉල්ලන්නේ? ඔය ලැබෙන ක්‍රමේ තමයි ක්‍රමේ. ඔබට ඒ වෙටුට හැඩ ගැහෙන්න පුළුවන් ද කියලා බලපන්. ඒ ලැබෙන දෙයට හැඩ ගැහෙන්න බලපන් විප්ලව කරනවා වෙනුවට. ඉතින් එහෙම එහෙම හරි කැමැති අධිරාජ්‍යවාදීන් ඒ න්‍යායයට කැමැති. මොකද හැම කෙනාම විප්ලව කරන්නේ නැතුව ඉන්නකොට රජුරන්ට පෙන් කෙලගෙන ඉන්න පුළුවන් නේ. එහෙම නීචකතියක් නීචකතියක් නෙමෙයි මේක තියෙන්නේ. බුද්ධ ශ්‍රාවකෙක් කිව්වහම අලංකාතුන් අලං සංවිධාතුන් ඕනම වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ මේ වැඩේ සංවිධානයකටම හැකියාව තියෙන්න ඕන. වික්ත වෙන්න ඕන ප්‍රතිබල වෙන්න ඕන. සභාවක කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. කතා කරන දේ තේරුමක් ඇති වෙන්න ඕනේ. ආනේ විදිහට වෙනකොට එයා මේ පද්ධතියට අලංකාරයක් වෙනවා. එහෙම නැතුව මේ පද්ධතිය කඩාගෙන මම වෙනමයි කියලා කියාගෙන යන්න පටන් අරගත්තොත් හැමදාම ප්‍රශ්න. අද එක පවුලක පවුලේ සම ගියත් නැහැ. තාත්තා අම්මට උරෙන් හොර ගෑනු පස්සේ යනවා. අම්මා නිතරම දොර කවුල වශයෙන් බලා ඉන්නේ හොර මිනිහා කොයිලාද එන්නේ කියලා. දරුවොත් පවුලේ ගෙදර ජීවත් වෙන එක හරි කරදරයි. නිසා ක්ලබ් එකවල පාටි වල තමයි ජීවත් වෙන්නේ. මොනව කොතන වෙලා තියෙනවද කියලා පවුලේ අයට විතරයි කියන්නේ නැත්තේ. අනිත් ඔක්කොම කියනවා. යාර තිබුණ සමගියේ නැහැ. ඊට පස්සේ ගෝත්‍රේ පන්තියක ඉස්කෝලේක තිබුණ ගතිය නැති වෙලා තියෙනවා. ඒ නැතිවීම අපි හිතන්නේ ඉබේ වෙලාගෙන මේක සාමික කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ කඩයි කඩන්න ගිය ගමන් ඕක වෙනවා කියන එක ඇමරිකන් කාර්ය හොඳටම දානවා. ඒ අවුරුදු 20කට කලින් සැලසුම් කරනවා මේ මිනිස්සු දෙන්න වෙන් කරන්නේ කොහොමද කියලා. වෙන් කරපු ගමන් දෙන්න නියම ගන්නවා, ගහ ගන්නවා. ආයුධ ඉල්ලනට මු ආයුධ දෙනවා. මුරුක සංවත්සර දෙමිච්ච මේ මේ නිරිසත්තු වාගේ මේ කරන සෙල්ලම ඊට කියන්නේ වෙස්ටර්න් පොලිටික්ස් කියලා. ඊට වැඩි හුඟක් තරුණයි මගේ හිත ඒක ක්‍රියාත්මක කරන්න හැටි. විඥානේ ඒක ක්‍රියාත්මක කරන හැටි දැක්කොත් හරීම කැතයි. මේක හෙලි කරන්නයි බුද්ධෝත්පාද කාලය කියන්නේ. මේ විඥානයේ පවා තනියම සැප විඳින්න කැමති අල්ලපු gedit වැඩිය සැප විඳින්න කැමති අන්නෝක කෙලෙසයක් බව දැනගෙන මේ වස්තුව තියෙන සියලු දෙනාටම සම සමාජෝගි බෙදිලා යන්න සාංගික වෙන්නයි කුට්ටිය කඩා ගන්න යන්න එපා කුට්ටිය කඩා ගන්න මේ පෙර කල පිනට ලැබීම වෙනස් වෙන්න පුළුවන් බෙදාගෙන කාපන් ඉතින් යුනිවර්සිටි කිනෝට අපි කියනවා බෙදාගෙන කනවා නම් වහ වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කට්ටියමනේ කනකොට කාපම් බෙදාගෙන. වහකෑවත් මොකුත් වෙන්නේ ඉතින් මට කන්න ඉස්සලගේ කනවනේ ඌ ඉත පෙන දානකොට දන්නවා දැන් ඌ කැලැබුණා. මට කන්න ඕනේ නැහැ. මම දන්නවා කෑවොත් ඕක තමයි වෙන්නේ කියලා. මම දාන්නේ ගන්නකොට අන්තිමටම යන්නේ. ඔය පෙන දාන කට්ටිය එතකොට එළියට ආවිලා බැනගෙන එළියට එන්නේ. ඒතර මම දන්නවා දැන් මම ගියොත් මාත් ඔකයි කණ්ඩ වෙන්නේ. ඉතින් අර ඉසලා කාපු එක ගිනි පික් කෙනෙක් වාගේ ඌ කණේකත් කනවනේ. කාලේ වමනේ දාන්න පටන් ගත්තට පින දාන්න පටන් ගත්තද ඕක වළක්වන්නත් බෑනේ. ඒ නිසා කට්ටිය යනකොට හුඟ දෙනෙක් හිතන්නේ මේ අප්‍රමාද ධර්ම දේශනා කරලා ප්‍රමාදයෙන් කටයුතු කරන එකට ප්‍රමාද නෙවෙයි. අර කට්ටිය කෑවට පස්සේ කන එක මුදුනේ කන්න ගියා නම් කොයි ටිකද ඉදන්නේ. ඒ නිසා කණ්ඩ ජීව ගමන් ළඟ ඉන්න එක්කට කවලා තමයි රජ කෙනෙක් වුණත් කන්නේ. රාජභෝජනේ වුණත් බුද්ධ පූජාව තියෙනවා කියලා අපි කත්තක් අයින් කරනකොට සා හොඳ වෙලාවට බුදුහාමරෝ දන්නවා ආමනම් කන්නේ නැහැ කියලා බුදුහාම කොහොමඩක්වත් කන්නේ නැහැ. මුල් කොටස අයින් කරුවට බුදුහාමරෝ ගන්නෑ. ඉතින් ඒක කන එක්කන ඒ කියන්නේ ටෙස්ට් එකද කරන්න ඉතින් තමයි. ඒ නිසා කට්ටියක් එක්ක එනකොට වහ කෑවත් ප්‍රශ්නයක් නැහැ. බෙදාගෙන කරන්නේ. අපිට ඒක දැන් නැහැ. ලොකු තාංශ ඉන්නකම් කොච්චර දෝ සීන මැව්වා. මේ සංඝයා විසිනමක් හදපන්. එකට සමගිය වාඩි වෙන සමගිය කතා කරන සමගිය නැගිටලා යන එක එක අම්මලාගේ දරුවෝ තමයි. එදාට මේක ආයේ කෙසික් කෙනෙකුට හොල්ලන්න බෑ කියලා. ඒ ඒකත්තේ නැති වෙන්නේ මේ කට කතා නිසා. ඒකත්තේ නැති වෙන්නේ කට ඇති දෙයට නෙවෙයි, ස්වභාවයට නෙවෙයි. කට කතාවට පුළුවන් ඕන එකක් කේලමට පුළුවන් ඕන එකක් විනාශ කරන්න. දන්නෙත් නෑ ඒගොල්ලෝ මේ කරන්නේ මෙහෙම නරක දෙයක් කියලා. අපි කරන්නේ තියන්නේ අපි මොනවා වුණත් දිවෙන් දිව ගාගෙන එකාසේ ජීවත් වෙනවා. අපි ඇතුලේ ගහ ගන්න එක වෙනම දෙයක්. අන්නේ ඒකත්වයේ ආපු ගමන් තමක් ගන්න තපෝසුකෝ සමගිය විසෙන්නාට තපස සැපක් තපස කියන්නේ ඇත්තටම දුෂ්කර දෙයක් භ්‍රමචර්ය කියන්නේ ඇත්තටම දුෂ්කර දෙයක් නෑ මේ සමගි සම්පන්න සංඝයාට ඒ සියල්ලම දරා ගැනීම හැකියාව තියෙනවා අන්නේ ඒ සංයුති ශක්තිය සිංහලය තුල තියෙන කාලේ ওই ගල්ලෙන් මේ ගල් කණු නැගිට්ටෙව්වා ඔය මහා විහාර කෙරෙව්වා අදාපිවා පොටෝ වෙන සුද්දණ්ඩ පෙන්න පෙන්න විකුණගෙන කනවා එකෙකුට බෑ ඒක කරලා තියෙන මේ විශාල සත්තු ඉඳලා නෙවෙයි මේකේ. සමගිය. ඒකත් වාල් සේවයක් නෙවෙයි. මිනිසු වැඩ කරලා අතිරේක ශක්තිය ඔක්කොම ශාසන වෙනුවෙන් ගත කරා. දැන් ඒක නෑ. හැබැයි නැත්තේ නෑ. දැන් උනත් ඒ ඒකත් සංඥාවට ගත්තොත් ඒකට බැඳිච්ච ලේ සිංහලයේ තියෙනවා. ආන්න ඒගොල්ලන් කිව්වොත් එimhe කට්ටිවාදේ තිබිච්චාවයි. අපි ඔක්කොම මම දැන් මෙතෙන් ඩාපුවා මේකයිනේ. මේ නිදාස් මන්දිරයේ තිබ්බා සර්ව සාමයික සියලු ආගම් වල නායකයෝ ගෙනලා ඒකේ මට තිබුණා විනාඩි 15ක් මේ සතිපාසලේ භාවනා කරනවා. එසේ මං කෝ එක එක නැගේක පැතිලුණා අපි හරිම සන්තෝෂ වෙනවා. ඒ නිසා ඔක්කොමලා උතුවට පට්ටල වාඩි වෙලා මොනවත් කරන්නේ නැතුව මම දැන් මෙතන මේ නිදහස් මන්දිරේ ඉඳගෙන ඉන්නවා කියන එකක් දකින්නේ කියලා. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ දේශනේදී මං කිව්වා එහෙම වාඩි වෙලා ඉන්නකොට තේරුණා නම් මම දැන් මෙතන ඉන්නේ කියලා. ඕක තමයි බුදුහාමුදුරු කියන්නේ. බුදුහාමුදුරුත් ඔතෙන් આવොත් ඕකමයි අද්දගේ. ඕනෙම නායකයෙක් ඔතෙන් આવොත් ඕකයි අද්දගේ. ඒ නිසා අපිට යන්න පුළුවන් උපරිමයට ගිහිල්ලා ඉවරයි. නිවන කියන්නේ ඕකයි. ඔබ දිගට තියාගනි. ඔකට මේ බෞද්ධෙක්ම වෙන්න ඕනේ නෑනේ. ඕනම කෙනෙකුට මම දැන් මෙතෙන් එන්න පුළුවන්. ඒකයි manussකම කියන්නේ. මම දැන් මෙතෙන් නැති හැම වෙලාවෙම අමනුස්සකමක් තියෙනවා. ඒක හැම වෙලාවෙම කට්ටි වාදි. මම දැන් මෙතන <clears throat> ඉන්නවා කියන වෙලාවේ වෙන මොනවාක් හිතන්න බෑනේ. මඤ්ඤණා නෑනේ. යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤත අනවේනේ. මූර්ග නෑනේ. අන්නේ අහිංසක මනසේ සමගිය කියන එක ඉබේ සිද්ධ වෙනවා. ඒ නිසා ඔය නිව්යෝක් පන්සලේ ඉප ගෑන් ළමෙක් ඒ ළමයා කතා කරලා කියනවා මේ මැජික් ජායකය හොල්ලලා හොල්ලලා අතර කරුවට පස්සේ Taman යමක් නොකර සිටින තාක්කල් මේක තැම්පත් වෙනවා කියනකොට ඊළම කෙනෙකුට තමයි කරුණාව කියන්නේ කියලා. අපි යමක් නොකර ඉන්න තාක්කල් කරුණාවේ ඉන්නේ. කරන හැම දෙයක්ම ද්වේෂයෙන් කරන්නේ. කවදාකවත් පූර්ණ කරුණාවක් එන්න බෑ. ලොකම කරනවා තමයි මම මෙතන වාඩි වෙලා ඉන්නවා. ඒක ගැන මම බොහොම සතුටින් ඉන්නේ. මං වගේම පිරිසකුත් ඉන්නවා. ඒගොල්ලොත් වරින් වර වරින් වර මේ චිත්තක්ෂණයට එනවා. ඒ චිත්තක්ෂණ අපි ඔක්කොම එකම පද්ධතිය ඉන්නේ. මට මෙච්චරයි මං වෙනුවෙන් සහ අනුන් වෙනුවෙන් කරන්න පුළුවන් කරුණාව හිතසුව අත්ත කුසලයේ අර්ථ සිද්ධිය. ඉතින් ඒ වෙනුවට මේ වලිග ගිනිගත් හනුම වගේ පැන පැන දඟලනකොට නැති බැරි කමර කකුල පිච්චිච්ච බල්ලා දුවනා වගේ දිව්වට කමන්නේ පය දාච්ච බල්ලා වගේ. දැනගන්න ඊට හුඟක් අමාරුයි සමග්ගානන් තපෝසකෝ. මේ වර්තමාන මොහොතට ඒකත්වයට එන්න අපිට 100%ක් ලයිසන් තියෙනවා. ඒක උප්පත්ති දායාදයක්. ඒක බුදුචාන් වහන්සේ අපමාදේන භික්කවේ සම්පාදේත කියලා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා බොහෝම ලස්සනට දේශනා කරා. නමුත් ඒක අමතක කරපු જાතිය තමයි බුද්ධඝංකාරය කියන්නේ. ඒක දන්නේ නැති එකාට තමයි බුද්ධඝංකාරය. ඒක පොතේ තියෙනවා. කරන්නේ නැහැ. කෙරුවත් හරි ගියත් මහා පාළුයි කියලා. හරීම කම්මැලි කියලා. කොහොම නැගිට්ටද දන්නේ නැහැ කියලා භාවනාවෙන් නැගිටලා යනවා. ගිහිලා කියන මේ හරියට වෙලාවට වැස්සනේ වැස්සේ නැත්තම් මට ටිකක් භාවනා කරගන්න තිබුණානේ. මට මේ කැස්සක් ආවනේ සාය රෝගය ආවිල්ලා නැත්තම් භාවනා කරගන්න තිබුණානේ. මේ මැස්සෙක් ඇවිල්ලා මූණේ වැස්සනේ නැත්තම් මට භාවනා කරන්න තිබුණානේ කියලා අර Tamanට එපා වීම පෙන්වන්නේ අර එපා වීමට දඩමීම වෙච්ච කාරණාවට චෝදනා කර කර ඉතින් අර ඒකත් සංඥාවෙ ඉන්න එක නා බලනවා මේ භාවනාව සමත මේ මේ භාවනාවල වෙන සාන්තිය ඒ මේ විරාගයේ බොහොම ඉක්මනට එන එකක්. රකින්න බැරි නිසා ඒකත් දන්නේ නැති නිසා මිහිගත කිරීම මගේ පෞරුෂත්ව බව දන්නේ නැති නිසා මිහිගත කිරීම මගේ තපස බව දන්නේ නැතිකම නිසා මිහිගත කිරීම තමයි මහානකම කියලා කියන එක දන්නේ නැති නිසා අපි ගියා දන්නෙත් නැහැ මොකටද නැගිට්ටි කියලා ඉතින් ඒ නිසා ඒකට ලෑස්තිලා ගියොත් එහෙම ටිකින් ටික ටිකින් ටික අපිට තේරෙයි මේ සංසාරේ කල්ප කෙල කෝටි වලක්ෂ කීයක් අපි අපි කරා නිවන ඇවිල්ලා තියනවාද? එන හැම වෙලාවෙම මුණට කියලා ගහලා තියෙනවා. එන හැම වෙලාවෙම උණු වතුරක් කරලා තියෙනවා. ඒකල කියනවා මෛත්‍රී බුදුහාමර ආපුවාම මෙයා ගෙටම එයි කියලා. එන්නේ කොහෙන්ද මේ ඒකත්වයේ ළඟට එනකොටම කම්මැලි කියලා, නීරසයි කියලා, ඒකාකාරී කියලා, බයයි කියලා, අසරණයි කියලා, දැකපු නැති දෙයක් කියලා පස්ස ගහන ගතිය අපිට ජය ගන්න පුළුවන්. ඒ ජය ගැනීම සඳහා කළ යුත්තේ ලෑස්තිලා යන්න. සූදානම් ශරීරේ. සූදානම් ශරීරේ විතරමයි භාවනා කර ලැබෙන අවසාන ඵලය. ඕනම දෙයකට ලෑස්ති ගමනක් යනවනම් ඒ කෙනාට ඒ කිසිම දෙයක අනතුරක් නැහැ. අනතුර අඩු වෙනවා. ඉතින් ඒ සූදානම් ශරීරය කියන්නේ කඩේ සාප්පිය ගන්න බෑ. මගේ ඒක අනුත් කෙනාට හොරකම් කරන්න බෑ. අනික් එකනට මාව කොපි කරන්න බෑ. ඉතින් මේ විභාගයෙන් අපි පේල් වෙන්නේ කොපි කරලා. අනුන්ගේ සූදානම් ශරීරය අපිට ගන්න හදනවා. අපේ තාත්තා අවල් දෙයට දක්ෂයා නිසා මටත් ලැබෙයි කියලා. නෑ ඒක ලැබෙන්නේ නෑ. ඒකේ උපයන්න ඕන. ඉතින් ඒ උපයීම සඳහා රහතන් වහන්සේලාගේ තියෙන ගතිය තමයි සමස්තයක් ඒකත්වයක් වශයෙන් මේක බලන නිසා හේතුඵල ධර්මිකින් බලන නිසා කිසියම් සිද්ධ වෙන දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක දැනට අපි ළඟ ටිකක් තියෙනවා. ආඥානුපේක්ෂාව නිසා ආපු එකක්ද ෂට ප්‍රඥාවෙන් ආපු එකක්ද කියන දන්නේ නමුත් අවදියෙන් යුක්තව මේ පැමිණි දුක් පැනිරහයි කියලා ඒකට මට හැඩ ගැහිීමේ හැකියාව බලන් පටන් අරගත්තොත් අපිට මේ හම්බෙලා තියෙන සාධක එහෙම නැත්නම් පහසුකම් ටික හොඳටම ඇති. අනේ ඒ මැත්තේහි මේකට සූදානම් ශරීරය ඇතිවීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාට සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි පැයක් විතර ගත්තා ධර්ම දේශනාව සඳහා මේ එක මාතෘකාවක් අල්ලගෙන ඉතින් කාට හරි මේ පිම්පැමිණ වෙලා දේශනා સમાප්තිය සටහන් කරන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව කියන්න කරන්න ප්‍රශ්න කරන්න යමක් තියෙනවා නම් මට ප්‍රකාශ කරන්න ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒකත්වයේ කියන ඒකත්වයේ ස්වභාවය කිසිම දෙයක් ඒක ඒක තියෙන එක නේද දැන් මංජායකේ උඩට යටම ගිහිල්ලා තියෙන කොටස වලින් එතකොට නානත්වයේ කියනකොට ඒක අර කලමිලා තියෙන කතිය වගේ එහෙම තියෙන නැත්නම් ඒකත්වයේ කම්මැලි වෙන ස්වභාවයක් තියෙන එක අර බලාගෙන ඉන්න ගමන් අර මංජායකේ මේ හොල්ගේ පහළට යනවා වගේ එහෙම දෙයක් තියෙන නේද ඔය ඒකත්වයේ එකක් ඒකත්වයේ ඇති වෙන හැටි ඒකත්වයේ කෙරේ පිළිපදින හැටි වෙන එක. ඒකත්වයේ කියලා කියන්නේ මේක මුළු පද්ධතියක්. ඔබ මේකට ආගන්තුකෙක් ඔබ යනවා. ඔබ මේක තියෙනවා. ඔබ කොච්චර නටුවත් මේක වෙනස් වෙන්නේ මේ වෙනස් වෙන එක වෙනස් වෙන්නේ වෙනස් වීම වෙනස් වීමයි. ඒකට හැඩ ගැහෙන්න පුළුවන්. ඒකත්වයේ ඉන්න කෙනාට හැඩ ගැහෙන්න පුළුවන්. මේක තමයි ක්‍රමය. මම මේකට හැඩ ගැහෙනවා. මිසක් මේ දේ වෙනස් කරන්න යන්නේ නැහැ. වෙනස් කරනවා. ඒ දන්න මං කිරුවට උත්සාහ කරාට ඔක සාර්ථක වෙන්නේ නිසා බලාපොරොත්තු සුන්වීම වෙන්න පුළුවන්. ඒකත් ඒ බාර ගන්න එක නම් මේ දැන් මේ Nissan වලට එනකොට මම දැක්කේ මේ හැම ගහක්ම රහත් වෙලාවා. ඒ 88 මං එනකොට මට මේ හැම ගහක්ම වෙන්නේ බොහෝම බරපතල බරසාරව. ඇතුළට එන වෙලාවෙ ඉඳලා මට සද්ද කරන්න හිතෙන්නේ නැහැ. ඉන්නකොට මට ඒක නැති වෙනවා. මං ගස් වලට කොටනවා එන ගහනවා එන සද්ද කරනවා. මාසයක් දෙයක් පිටින් ඉඳලා එනකොට ආයෙසරයක් මට මතක් වෙනවා. දැන් ඔබ ඇතුල් වෙන්නේ Nissan වනේට. බලපන් ඕකේ තියෙන හැම ගහක් කොළක්ම නිවන් දැකලා තියෙනවා. බෝ කවුල් කරන්න එපයි කියලා. ඉතින් ඒ ගතිය ආපහු ආපහු නැති වෙනකොට පිට මේක පද්ධතියක්. ඔය පද්ධතිය වෙනස් කරන්න හිතන්න එපා. ඔය පද්ධතියට ඇලෝකේ තියෙන සාමයේ විඳපන්. ඔය තියෙන නිස්සද්ද භාවයේ විඳපන්. එහෙම නැත්නම් මේක අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියපුව හැම කෙනා මේකෙන් එක්ක මැරිලා ගිහිල්ලා තියෙනවා නැත්නම් ගිහිල්ලා තියෙනවා. අවුරුදු 30ක් මම දැකලා කියන්නේ මොනවා හරි මේක වෙනස් කරන්න කවුරුර කතා කරානේ සිංහලෙන් කියනවා ඌ මක බෑ වෙනවා. <laughs> ඒක මොක කොහොම වෙනවද හොයන්න බෑ. බලනකොට පහුවෙන්ද උදේ බලනකොට මෑන් මිසින්. අර ජේම්ස් බොන්ඩ් ෂෝස් වල බොත්තම දඩ පුටු යට ගිහිල්ලා උඩට එන්නේ පුටු විතරක්. මොනවා වෙනවද හොයන්න බෑ මනුස්සයෙක්. එච්චරයි. ඒ නිසා දැනගෙන යන එකට යන් යන පෙරහැරේ නටනට යන් උඹ නටපන් නිකන් ඉන්නවා. හැබැයි උට දීලා තියෙන පදේට නටවා. ඒකට ඒ කතියේ සමස්තය යනවා. ඉතින් ඒක උඩ ඉන්න දෙයියොත් බලන් ඉන්නවා. අපි නිකන් කාලබුද්ධියකින් කලානිදි නෙවෙයි. කාලනිදි නෑ වැඩ. හැබැයි යන තාලේ තේරුම් අරගෙන මේ යෝගේ තේරුම් අරගෙන කොහෙද මේක යන්නේ කියන එක අපිට ගොඩක් කල් යනවා තේරුම් ගන්න. එව නැතුව ගිය ගමන් මේවා වෙනස් කරන්න හදන ප්‍රතිසංශෝධනවාදී යුනිවර්සිටි එකේ කිටියව කවදාකවත් දෙඩේ කතා. රැස්වීමකට આવොත් කතා නොකර ඉන්නෙම නෑ. සමස්තය දිහා බලලා හරියාගෙන එනකොට ඌට විරුද්ධ මතය පළ කරනවා. අන්තිමටම කතා කරන්නේ. ඉතින් හරිය නිසද්ද මිනිහා. ප්‍රතිසංශෝධනවාදියා. අන්තිමටම කතා කරන්න පටන් ගත්තා ඌ බණ්ඩු මේ බැච් එකේ 99%ක්ම ඒක මතය ගන්න. මම විරුද්ධයි. ඔක්කොම කටහරන බයින මොනවාරි එකකින් කියන මේ මේක නිසා මේක හරි නැහැ. මේක හරියන්නේ. ඒ හරියන්නේ. හරි ෂෝක් උදියා බලනකොට අපි දන්න කොයි වෙලාවකරි ඒක ප්‍රතිසංසෝධනවාදියෙක් ඉන්නවා. අපි ඇතුළේ හිතවිලි 100ක් එනකොට එකක් ඉන්නවා. අර ඉස්සලා කියපු හිතවිලි 100ට විරුද්ධව නැගී හිටියු. මේ ඇතුළෙම තමයි දෙකම තියෙන. ඒකට මේ ක්‍රිෂ්ණමූර්ති දැමේ ස්ප්ලිට් මයින්ඩ් කියලා. දෙක දෙතාවර හිත මොනවා කෑවත් හරියන්නේ නැහැ. මොනවා කෙරුවත් හරියන්නේ නැහැ. ඇතුළෙන් දෙකෙක් දෙකෙක් ඉන්නවා මේක ගෑනු හිතයි පිරිමි හිතයි. ඒක තීරුම් අරගෙන ඔය ඉලහරකයි මිහරකයි එකතු කරලා හානවා වගේ එක එක් කොට රදිනවා. ඒකේ මඩට අදිනවා. කමන්නේ නැති. හී අහගන්න එපා. මේ හීය සමබර ආසන මේ රෝදේ දුපරතයක් නෙවෙයි. එකෙක් මිහරකේ කීකේ ඉලහරකේ. ඉලහරක ගොඩට අදිනවා. මිහරක මඩට අදිනවා. ඉතින් අපිට තියෙන ඔය දෙන්න අතරින් කොහොම හරි හී අහගන්න එකයි තියෙන්නේ. ඒක ලේසි නෑ. ඒකට ක්‍රමසා විදි නෑ. ඉස්නාන ප්‍රඥාව කියලා ගන්න තියෙන්නේ. නෑ නෑ අපෙතර මුක්ක මිනිස්සු කිට එවන්ස එහෙම තමයි කියන්නේ අන්න ඒක තියෙනවනේ මේ එක්කෙනෙකුටවත් නෑ ඔක්කොමලා හිතනවා ඒක ගෙනත් දෙයි මේ තැටි එක තියලා පුසයි දැන් මට එහෙම නෑ අකෝ හැරුණු හැරුණත ගත උළු අස්සා දැනේ හැටියට ඇනේ ගහපිය කියලා කතාවක් තියෙනවා ඇත්තෙම නෑ ඒක තියෙන්නේ බාලදක්ෂ ව්‍යාපාරේ විතරයි දැන් ඉන්නේ බාල යක්ෂයෝ එකෙකුටවත් නෑ බාහිර දර්ශන යහපුවක් වෙච්චාම ඒකට මේ උදව් කරන හැටි දන්නේ ඒක විවේචනක බලන්න මෙච්චර වෙලාවෙ මෙහෙම වුණා ආරේ වුණා කියලා දෙන්න හිතනවා කන රත් වෙන්නේ කොහේ ඒක නෙවෙයි තියෙන්නේ උඹකට කරන්න තියෙන දේ කරපන් කියන්නේ ඒ සංස්කෘත මේකක් තියෙනවා මම එදත් කිව්වේ තුනේ පන්ති තියෙන්නේ ඒ මනුස්සයා හොඳටම ඉස්සර දීවා දාන ඉතින් කරත් බඳි මනුස්සයා හොඳටම හැන්දෑ කරේ කරත් එරනවා මදි ඉතින් මූවි ජහර කියලා මට සුද්ධ කරන්න ඇවිල්ලා යාඥා කරන දෙයයන් ආසෙ දැන් රෑ වෙන්න හදන දෙයියෝ මට උදව් ඒ ඉස්සර පෙනී හිටනවා කියන මොහොගේ වාහේ බැහැපිය බැහැලව කරතේ තත දීපිය. දිල තල්ලු කරන ගුණාටත් එක් ගහපේ ඒකට ඔක දෙයියෝ වැඩ කරයි. තෝ මේ කොට ඇවිල්ලා වැඳගෙන දෙයියන්ට වැඳගෙන කතා කරන එක කවුද කවුද කරන්නේ මම ඊශ්වර බැහැපිය මට. අනේ ඊට පස්සේ උගිලා කඩයිනේට කර දීලා තල්ලු කරන ගමන් අර එරිච්ච පැත්ත හරකටත් එක් ගමන් කරත්තේ කොට එනවා. දෙයියනද කියලා ඔන්න වැඩ. ඔන්න වැඩ අපේ. අපි ළඟ ඉන්නේ මෝඩ තකතිරු ඊසර මේ ඇදහිලිකාරයෝ බහැලා වැඩේ කරන්නේ නැහැ. ඒකට මේ මේ ආණ්ඩුවේ දාරියනකම් බලා ඉන්නවා. එක එක්කත් ඉන්නේ. බැසට පස්සේ අපි රජ. අපි දන්නවා බහින්න ඕන දැන බැස වැඩේ කරා. ඒතර දෙයියොත් අපි ළඟ. දෙයියන්ට උදව් කරන්න බෑ. අපි මේ පැත්තට අපි ඇත්තට අපි වැඩේ කරලා දෙයියන්ට පඳුරු දාන එක විතරයි කරන්නේ. ඒ දෙයියෝ හරි සන්තෝෂයි. මොකද අපි මඩේ. ඉන්සා වැඩට බෑ පියා. ඔය එක එක්කත් කම්මැලි කොල්ලනේ පොල් කටුවගෙන අතනේ ඵලයව හිඟමනේ තොපට නැත අන්සරණේ කියලා අපේ අම්මා බයිනවා නිකන් ඉනවා පෙන්නන්නම බෑ. කොයි වෙලාවෙත් කියන්නේ කම්මැලි වුණ තියෙන හිඟමන විතරයි. පොල් කට්ට ගන්නේ හිඟමන් කරපන්. එහෙම නෙවෙයි යකෝ කෑවනම් වැඩක් කරපිය. මේ පද්ධතිය ඇවිල්ලා තියෙන මෙතන නිකන් නෙවෙයි. ඒක කරන්න ඕනේ හැබැයි මේ අඟ උස්සන්න නෙවෙයි. ඒ පද්ධතියට අවශ්‍ය කරන දරදී ඇදපන්. දැන් 14ක් සංඝයාට දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒක මේ තල්ලි තිලවත් කරගන්න බැරි ඒවා. සුදුසුකම් මොකොත් නැ මේ කරපන්. කාටද? බුදුහාමුදුරන්. ඕක මට කරන්න තියෙන වැඩේ උඹ කරපන්. බුදුහාමුදුරෝ කියන්නේ. අපි කරන්නේ බුදුහාමුදුරෝ කරන්න ඕන වැඩේ. ආගන්තුක සත්කාරිකාරේ බුදුහාමුදුරෝ මේ ආරාධනේ හිටියන බුදුහාමුදුරෝ කරන්නේ වැඩේ. උඹ ඒකට බුදුහාමුදුර වෙනින් කරපන්. වැසිකිලි වත ඒක බුදුහාමුදුරෝ හිටියනම් කරන වැඩේ. උඹ ගිහිල්ලා වැසිකිලි සුද්ධ කරපන්. දානශාලාවේ වත. නිසා බුදුන් කියන ගෑවුම් කන් දෙනවා නම් බුදුහාමුදුරගේ වත කරපන්. ඒක ඒක මේ ඉහළ පහළ මට්ටම නැහැ. හැම කෙනාම වත සම්පූර්ණ කරන්න ඕනේ. ඒකේමනන් සාංශ කියන්නේ ගැටි වත හිල් වෙලා තියෙන කියලා. කින්සයක තේරුම් ගන්න පද්ධතිය තේරුම් ගන්න අවුරුදු 20ක් යනවා කියලා කියන්නේ. මහා තරුණාංශිකණක් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ මුඛා මේ ගමන කොහොමද කියලා. අවුරුදු 20ත් අවුරුදු 2 යනකොට 90ක් හැලිලා. දෙක තුන යනකොට ඒගොන මේ මොන මගුලද මේක තනිකර අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙන අපට බෑ යුව කරන්න කියලා සලු අලු අලු අසත් දාගෙන සලුව විෂිකරන ඉඳගෙන ඉන්න සාසනය විෂිකරගෙන යන්නේ. යන්නේ කොහෙන්ද? කබලෙලි ඉබට තමයි. ඒක නිසා පද්ධතියට අනුව අනුගත වීම. හැඩ ගැහිීමේ වැඩිම හැකියාව තියෙන මනුස්සයට විතරයි. සංඥා හිටත් වැඩි. සංඥා ඒක ප්‍රකාශිත කෙනෙක්. මම මේ දේ අනුව හැඩ ගැහින්නම් කියලා ඒක තමයි හික්මීම කියන්නේ. හික්මීම නැති කට්ටිය පද්ධති වෙනස් කරන්න හදනවා. ඉතින් ඒ කට්ටිය මේ මීචිකර ගලේ ඔලුව ගහගත්තා වගේ අමාරුවටපත් වෙනවා Tamange හැඩ ගැයීම දෙක හැබැයි ටික ටික කෙරුවට කමන්නේ වෙනස් කරන්න උත්සාහ කරලා ඒක බැරිකම තීරුම් ගන්නත් ඕන. යතර මෙද හැඩ ගැහින්න හදලා ඒකෙන් සමගියලා තියෙන හැටි දකින්නත් ඕන. ඉතින් දෙකම කරගෙන යන්න ඉඩ තියෙනවා මොකද්ද ආර්ය පරිේශනේ. ඒ පොඩි අසුතෝ කාලයක් කරන්න දෙන්නා ඒක. දැන් ওই වයසම අධිකම තියෙනවා. ඕමෝම යන්කෝ ඕම යනකොට යනකොට එක්ක තේනවා එක්ක විසිරන එක්ක මැරෙනවා. <laughs> පොඩි ටිකයි තියෙන්නේ. කොයින් හරි පිට යන්නේ කවුරක්වත්. නේ ওই තුනමත් එකයි කියලා තියෙනවා. පිස්සුවුනත් මැරුණත් නිවන් දැක්කත් ඔක්කොම එකයි. කට්ටිය ඉතන්නේ මේ තුන් අතර ගිය තුරක් කියලා නෑ. ඔක්කොම එකතු එකතු වෙලා තියෙන්නේ. මරණයමයි අමෘතේ තියෙන්නේ. නිවන කියන්නේ අමෘතේද. පිස්සු කිව්වම ඉතින් ඔක්කොම පිස්සුනේ. ඒක දන්නවනම් ඌට ඒකට පිස්සු නැහැ. ඔය දන්නවා සබ්බේ පුදු ජන උම්මත්තක. ඉතින් බව දන්නවනේ දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා ශිෂ්ටාචාර හැම මිනිස්සයම පිස්සෙක් කියලා. මේක ශිෂ්ටාචාරයෙන් ඇති කරපු මේ civilization and its discontent ඒ ශිෂ්ටාචාරයේ විහි මනුස්සයා මේ නැති කුණු හරපයක් ඔළුවේ දාගෙන රඟපාන්න ගිහිලා පිස්සු වට්ටගෙන ඉන්නවා. ඒ නිසා බුදුචානන්සේ දේශනා කළ සිට ඒක දන්නවනම් දැන් මට පිස්සු තියෙන්නේ කියලා ඒ අර ඒකේ කියන රූකඩේ දන්නවනම් මන්නට වෙන්නේ නූල් වලින් කියලා රූකඩේ විමුක්තිය ලැබලා තියෙනවා. ඌ දන්නේ නැතුව මේ මමයි නටන්නේ කිව්වනම් ඉවරයි. දැන් උඟ දෙනෙක් රූකඩේ නටනවා කියලා හිතන්නේ බලන්න. උමුත් ඉවරයි රූකඩෙත් ඉවරයි. සූකරේ දන්නවනම් මේ ඇඟිලි හොල්ලින්න ඔක්කොම වෙන්නේ මේ නූල් සූත්‍රයකට කියලා ඒ තමයි විමුක්තිය කියන්නේ. මේ ඔක්කොම කරන්නේ මේ ආශ්‍යානුසය කෙලෙස් වලට. ඉතින් ඒක පද්ධතිය හැටි. මනෝග හැටි. ඒක මේ මගේ විතරක් කියලා ගන්න නැතුව පුද්ගලිකව ගන්න නැතුව බෙදා හදා ගන්න පුළුවන් නම් හොඳ නරක හරි වැරදි ඔක්කොම ටික ඒකට කියනවා සමස්තයේ තේරුම් ගත කෙනෙක් කියලා. හොඳයි අපි එහෙමනම් මෙතනින් අපේ දේශනා සාකච්ඡා සැසිවාරය સમાપ્ત කරනවා. ඒ අනුව අපි සම්ප්‍රදාන කුල ඊත්තාවතාචාදී ගාථා සජ්ජහනාට පෙළඹෙමු. ඊත්තාවතාච ගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං